ස්වාමීන් වහන්සේගේ අවසරයි අදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සචිවාරයේ පටන් අරගනිමු. අතර වාරයේදී පොදුවේ ආරාධනා කරමු. කාට හරි වෙන අතර වාරයේ ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ එක දිගට භාවනා කිරීම මුසුසු විෂාදෝ වේදනාව දිගින් දිගටම පහර දෙයි. සමහර අවස්ථාවල සතිය අලසකමක් නැති නැතිවම පෙනේ. නැති බව පෙනේ. ඒත් සද්ධායෙන් ඉදිරියට කරගෙන යන්නේ. මේ නිවැරදිද? එසේ නැතුවත් මෙයට විකල්පයක් තිබේ. සතිය අලසකම සතිය අලසකමක් නැති බව පෙනේ. ඒකයි අර පළවෙනි වාක්‍යය දෙක අතර තමයි ගැටුම තියෙන්නේ. සත්‍ය අසලකවත්. අසලකවත් සත්‍ය. අසලකවත් නැතිවව. මේ පළවෙනි එකේදී කියලා තියෙනවා දිගට භාවනා කරනවා කියලා. ඒ අර අදහස් කරන්නේ අර මොකක් හරි එක රාමුවක් ඔය භාවනා කරනවා කියලා. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න එක භාවනා කරනවා කියන වගේ පටලවා ගත්තාම තමයි ඔගේ ප්‍රකාශන එන්නේ. ඉතින් අපි නිතරම එලඹ සිටින්ඩයි සතියට එළඹ සිටින්නයි උත්සාහ කරන්නේ එහෙම නැත්නම් අප්‍රමාද වීමට උත්සාහ කරන්න කියනකොට තේන්න තියෙන සැප නෙමෙයි ඉතින් දුකම තමයි ඒක නිසායි අපි මේ ඒක නැතුව වෙන දේවල් කරන්න මේක අවදි වෙන්න වෙන්න මේ එකම චිත්තක්ෂණයක්වත් ඉසුඹලන්න ඉඩක් නොතබ දෙන වදයක් මේකේ තියෙනවා. මේක දැක්කට පස්සේ ඊතරණක භාවනාවේ දෝෂයක් තියෙනවා. හරියට අර මේ කාලයකට පස්සේ කන්නාඩි දැම්මට පස්සේ නෝනාගේ දික්කසාද වෙනවා. <laughs> එතකොට කියනවා මේ ගෑණි කැතයි කියලා. ඒ කන්නාඩි දෙකේ දෝෂේ. ඊපැයි ගත්තේ ඉතින් ඒක නිසා පුත්‍රජානන්සේට සමහරට දොස් කියනවා. මේ කන්නාඩි දෙකක් දැම්මට පස්සේ මේ ලෝකෙ වෙන්දට වැඩිය බොහොම හරිම පීඩාකාරී. හරිම දුක්ඛිතයි. අපි කොහොමඩක්වත් මේක රස වින්දනය කරගන්න හම් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඉතින් මේ මේ භාවනා කරන්න කරන්න දිගට වේදනාව එනවයි කියලා කියන්නේ දුක්ඛ සත්‍ය ළඟ වෙනවා කියන එක තමයි. ඉතින් ඒකකට අපි සත්‍යයට දොස් කියනවා. ඊට පස්සේ බලනවා සත්‍යමත් වෙලාවත් බැරිද මේක පොඩ්ඩක් එහෙම කරගන්න කියලා. ඉතින් ඒක නිසා මේක මේ භාවනාව කියන එක මේ අර්ථකථනය කෙරුවොත් මේ සත්‍යමත් වීම නැත්නම් සතිපට්ඨාන වගේ කියලා. ඒක අඳුල්ලා දෙන්න විතරයි පුළුවන් අමතක කරන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඒ සතිය one way. ඊතලයේ දුන්නෙන් විහිදලා ගියාට පස්සේ අල්ලලා නැතර කරන්න බෑ. ඒකේ ඉදිරියටමයි යන්නේ. ඒක නිසා මේ සතිපට්ඨානය මේ ලෝකේ තියෙන හැබැයි වලින් භයානකම හැබැයි. දැම්මට පස්සේ මොන තාලෙකවත් ගලවන්න බෑ. ඒ නිසා සතිපට්ඨානය නොකරන කට්ටියට ඉස්තුති කරලා වැත්තකටලා ඉන එකයි තියෙන. අනේ මේ මිනිස්සු හොඳයි. මේ මිනිස්සුගේ වැඩ බලන ඔහේ ඉන්නවනේ. දැන් අපි කරන්න හදන්නේ අපිත් වරද්දාගෙන මේ මිනිසුන්ට කියනවා කොහොම හරි සතිය වඩපන් කියලා. වඩන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා පුදුමාකාර කරදර එන්න පටන් ගන්නවා. කරදර නෙමෙයි මේ තියෙන දේ පේනවා. මෙච්චර කාලෙ ඉතින් අපි එක එක දේවල් කරලා මේක වළක්වගෙන හිටියානේ. සතිය දැම්මම පස්සේ කන්නාඩි දෙක දැම්මා වගේ තමයි. මේක උරතල් වචන වලින් හොඳ පැත්තට දාගන්න මේ හිතාගත්තට පස්සේ මේ පැමිණි දුක් පෙන්ඩහයි කියලා ඒකම සන්තෝෂයක් කරගෙන ඒකම ලස්සනට අර්ථකථනය කරගෙන ඒකම කැමැති පිරිසක් එක්ක ගත කරනකොට ඒක සැඟවි යෑමක් පිටේපෙන යෑමක් නෙවෙයි. ඒකෙම ආස්වාදයක් තියෙනවා. මේ මේ දුක පැමුණාට පස්සේ ඒ දුකට hina වෙවි ඒ දුකත් එක්ක ගමන් කරනකොට මේ කිසිසේත්ම අපි මත් වෙන්න උත්සාහ කරන්නේ මග අරින්න උත්සාහ කරන්නේ ඉදිරිපත් වේගෙන ඉන්නකොට යර මත් වෙමින් මග අරමින් යන කට්ටිය අපිට දොස් කියනවා අනවශ්‍ය විදිහට ජීවිතේ දුක් විඳිනවා කියලා. ඉතින් බලනකොට ඇත්තනම් පේන තියෙන මේගොල්ල ජීවිතේ ප්‍රශ්න වලින් පැන යමින් මත් වෙලා මදේට ප්‍රමාදයට ලක් වෙලා ගත කරනවා. අපි මදේට ප්‍රමාදයට ලක් වෙන්නේ පැමිණෙන දුක් පෙන්දහයි කියලා බාර ගන්නවා. ඒකට ඒක අත්ති කිලමතාන යෝගයන්නේ. මොකද අපි දුක හොයාගෙන යන්නේ මොනම තාලකින්. පැමිණෙන එක හොයනවා. පැමිණෙන එක මේ හොයනවා නෙවෙයි පැමිණෙන එකට එළඹ පාසය කරනවා. ඉතින් ඒකට ඇත්තටම මේ බින්දට වැඩිය මේ පෙළන ගතිය, තවන ගතිය, සංකත ගතිය, සංකත ගතිය සහ විපරිණාම ගතිය කියන හතරක් ඉදිරියට එනවා. දුක්ඛ සත්‍යයේ තියෙන ප්‍රධානම ලක්ෂණ හතර තමයි සාරිපුත්‍ර සාංශ පෙළලා දීලා තියෙනගේ පෙළන ගතිය පෙළනවා. කුල්ලකට දාලා හාල් ටිකක් පොළනකොට ඒක හාල් ලැටයකටවත් එක චිත්තක්ෂණයක්වත් ඉන්න දෙන්නේ නැහෙනි. පොළනවා. ඒක පෙළෙනවයි කියලා. පොළන එකයි කරන්නේ හාල් ලැට දෙන්නේ පෙළෙන එක. ඒක තමයි මේ හතර මහා ධාතුන්ගේ එකම ධාතුවක්වත් එකම චිත්තක්ෂණයක්වත් ඉසුගලණ්ඩක්වත් පමා වීමක් නැහැ. දවන ගතියක් තියෙනවා. දවන ගතිය කියලා කියන්නේ දෙකක් එකට පිරිමැදෙනකොට ඒ දෙක අතර ෆ්‍රික්ෂන් එකක් වෙනවා. ඒ දෙක අතර ඝර්ෂණයක් කියලා වචන තියෙන්නේ. ක්‍රියා කරන හැම වෙලාවකම දෙන්නේ එකතු වෙච්ච හැම වෙලාවකම ඝර්ෂණයක් තියෙනවා. ඉතින් තනි වෙනකොට පහළු ගතිය තියෙන්නේ මේ ඝර්ෂණය නැතිකම තමයි. මේකේ සංකර ගතියක් තියෙනවා. සංක මේක හරිම සංකරයි. හරිම සංකීර්ණයි. මොන යකාටවත් සරල කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි බලනවා එක උත්තරයක් දීලා එක බේතක් දීලා මේක හරියට කරා. මොකද එකට ඇඟිලි ගහන්න තව ගොඩක් ඇවිස්සලා ඉවරයි. ඒ නිසා මේක මේ සංකරයි සංකතයි. ඒ නිසා මේක සියලු අදාළ විචල්්‍ය කර්ම හොයනකොට ප්‍රශ්න ගිහිලා ඉවරයි. අපි කරන්නේ ප්‍රධාන එක කාරණයක් වල ඒක හදන්න හදනවා. ඒක හදනකොට 10ක් ඇවිස්සලා. ඉතින් මේක සංකතයක්. මේක තියෙන සංකර දෙයක්. මොන තාලෙන්වත් මේ රේඛීය ක්‍රමයකට අවබෝධ කරන්න බෑ. මේක 3 dimensional නෙවෙයි multi dimensional. විපරීතමයි මේ මේකට උත්තර දෙනකොට තව 10ක් ඇවිල්ලා. ඒකට උත්තර දෙනකොට තව 10ක් ඇවිල්ලා. එක එක එක එක සීග්‍රේ වෙනස් වෙනවා. ඒ නිසා මේක දිහා මේ පැමිණි දුක් ස්වරූපෙ දිහා බලාගෙන හිටියොත් පුදුමාකාර විදිහට කර්ම හතර සාක්ෂි වෙනවා. පුදුමාකාර ඔප්පු වෙනවා. නිතරම පෙළෙනවා. නිතරම තවනවා. නිතරම මේක විචල්්‍ය සාධක හිතා ගන්න බැර තම ප්‍රදේශයක් මොකක් හරි හොයන්න පටන් ගත්තට පස්සේ පටන් ගන්නකොට නම් පේනවා ටක් කරනවා ඩේ මේකට මේක සම්බන්ධයි කියලා බලනකොට ඒකට සම්බන්ධතාව ගොඩාක් තව තියෙනවා ඒ ටික ඔක්කොම හොයලා ඉවරනකොට අසම්බන්ධ දෙයක් නැහැ ඔක්කොම ලෝකයේ කෙනෙකුට සම්බන්ධයි මේක නිතරම වෙනස් වෙනවා පණුවෙක් පිටකට කැපුවා වගේ කවරවලක ඉන්න පණුව නාලියනවා වගේ වතුරට දැනක මාළු නටනවා වගේ නාලියන්න දෙදියා ඉතින් ඕක පේන එක වලක් කරන තමයි මදේ සහ ප්‍රමාදේ කියන දෙක මනුෂ්‍ය කිට්පල් තියෙන මදේ කියන්නේ බොන එකට මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ප්‍රමාදය කියලා කියන්නේ ඒක නොබල වෙන දෙයක් බලන. ඉතින් මේ දෙක තමයි අපි මදේට ප්‍රමාදයට හේතු වෙන මේ මත්ද්‍රව්‍ය වලින් තමයි මුළු ලෝකෙම නඩත් වෙලා තියෙන්නේ. අපි මොකක් හරි සූස්තියක් තියෙනවා. මම පාවිච්චි කරන වචනේ සූස්තිය කියලා උකට. වාක්‍යයක පිරිමියා විතරයි දන්නේ කාන්තාව දන්නේ සූස්තිය ගැන මොකක්ද කියලා. ගංජා ගහපුවම තියෙන මත්ය වෙන කියන්නේ සූස්තිය කියලා. ඒක බලාගත්තද බලාගෙන ඉන්න පුළුවන්. දාලා බලන බලන එක මැනික් වගේ වෙයි. ඉතින් ගලක් අරගෙන ඒක දිහා බලන්න හේතු උදේ වෙනකන් ඉන්න පුළුවන්. සූස්තිය. ඉතින් අපි ඔක්කොටම එහෙමනේ. අපි හැම කෙනා මොකක් හරි එකට මත් වෙලා ලෝකෙන් ලෝකේන දුක එන්න දෙන්නේ නැතුව යනවා. සතියට දාපු ගමන් අනමුකේ පෑදුවා වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අනමුකේ පෑදුවා කියන්නේ තුවාලට වෙදකම් කරන්න ඉස්සලා තුවාගේ සුද්ධ කෙරුවට පස්සේ ඒක රිදෙනවනේ ගොඩක්. ඉරිටේට් වෙනවනේ. වෙන්නේ නැතුව බෙහෙත් අහන්නේ නැහනේ. ඒක නිසා අනමුකේ පෑදුවා වගේ තමයි සතියට කියන්නේ. ඒක නිසා ඒක කිසි කෙනෙකුට අනේ ඉඳ භාවනා කරන්න කියලා කියන්න බෑ. කිව්වට හරියන්නේ නෑ. එයාට තේරෙන්න ඕනේ මේ පෙළෙන ගතිය පුරාවට තේරෙනකොට තවන ගතිය පුරාවට තේරෙනකොට තමයි හිතෙන්නේ මෙහිම පෙළෙන තවන ගතියක් තියෙනවා මේකට විකල්පයක් ඇති කියලා. එහෙම නැතුව අපිට මේ පේන ඝන බහල වෙච්ච දුක වහාම නැත කරන ක්‍රමයක් විදිහට භාවනාව පටන් අරගන්න කිව්වොත් මම හිතනවා සෑහෙන වර්ධව පටලවාගෙන තියෙන කියලා. ඒ නිසා සත්‍යමත් වෙන්න වෙන්න ඒ දුක අනිවාර්යම අනමුකේ පෑදුව වගේ නෝ හැබැයි යටින් කියවෙන එකත් මේක දරන්න පුළුවන්. එච්චරයි කියන්නේ. ඔක දරන්න පුළුවන්. ඒක දරාගෙන ඉඳිලා තමයි අපිට තියෙන පෞෂත්වය අවශ්‍ය කරන්නේ. ඔක කාටවත් කිව්වට මොන જાතියෙන් සනീപ කරන්න ගියත් ඉස්පාසුවක් නම් දෙන්නේ නැහැ. පොඩි తాවකාලික සාන්තියක් දෙනවා. නමුත් ඉවරයක් නෑ. ඒ නිසා දරාගත්තට පස්සේ මුවින් නොබෙන ඉන්නවා කියලා සිංහලෙන් කියන්නේ. දුක තිය කියනවා කියන්න යන්නේ. බලනකොට පේනවා මූණෙන් එන ගහච්ච සෝම්පිච්චින වගේ මූණ. ඒකට කියන්නේ නැහැ. කාට කියන්නේ? මූණ බලනකොට පේනවා ඉන්නේ කොතනද කියලා. වචනයක් කියලා වැඩන්නේ කාටවත් කියලා වැඩන්නේ මොකද තව කෙනෙකුට තව කෙනෙක් උදව් කරන්න පුළුවන් තැනක නෙමෙයි මේ ලෝකේ තියෙන්නේ. ඒකත් ඉන්නේ ඊට වැඩිය දුකක. ඒක ප්‍රති උදව් කරන්නේ. ඉතින් ඒ නිසා ඕක දැනගත්තට පස්සේ මම ඊට වැඩිය ලේසි අර වැමිනිච්ච දුක. අනුන්ගෙන් උදව් ඉල්ලනට වැඩිය ලේසි වැමිනිච්ච දුක. ඒ ටිකටව මහත්තයෙක් කියනවා මේ ඉස්ලාම ඒ පැන්ට්‍රි එකට ගිහිල්ලා වෙලා මම ඒකේ නීති දාගෙන කෙනාට කතා කරන්න එපා කියලා නෝන මහත්තයත් භාවනා රිට්‍රීට් එකට ඇවිල්ලා හිටියා. ඉතින් එයාත් ඒකක් හදාන වෙයිලා. ඉතින් යා කියනවා මේ ඒක සතියෙන් කරන්න ගියාම තේකක් තේකොළ පොක්කරන තේකොළ ටිකක් දාලා නැත්නම් මේ ටී බෑග් එකක් දාලා වතු ටිකක් රත් කරලා ඒකට වක් කරලා ඒක නිවෙන්න තියලා ගහනට ටී බෑග් හරි තේකොළ ටික අයින් කරලා ඒකට සීනි දාලා බොනවට වැඩිය හොඳයිලු තේ නොබීන්නේ මෙච්චර වැඩ කොටසක් තියෙන බව දන්නේ නැතුණු නෝනා ගෙනත් දෙනකොට නම් තේ එකක් ගෙනින් කියන එක විතරයි තියෙන්නේ. Taman තේ එකක් හදාන බොන්න ගියාම තේරෙනවලු සතියෙන් මේක නොබේ හිටියන ලේසි. ඒ තරම් වැඩ කොටස ඊට පස්සේ අර කෝපේ හොදලා කියන්නත් එපා. අර අර මණ්ඩි අයින් කරන්න එපා. වැඩ කීයක්ද? නිකන් කඩේකට ගිහලා තේ එකක් දීපන් නැත්නම් ගෑනට බැලලා තේ එකක් ගෙනින් යකෝ කියනකොට ලේසි. අපි තේ එකක් ගන්න බලන්න. ඈ කම්මැලි නෙමෙයි. ඒකෝට හිතනවා මේ තේ බොන්න ඕනද මෙච්චර අපි. නිකන් දෙනකොට නම් හමන්නේ තේ එකක් ගෙන්නවා බීව. නමුත් තමන් හතියෙන් හදාන බොන්න ගියාම හිතනවා මේක අඩු කරලා අවශ්‍යතාවයට තේක නතර වෙනවා. එහෙම නැත්තම් තේරෙන්නේ අපිට තේරෙන්නේ මේ මේ අපි ඉල්ලීම් කරාට ඉල්ලීම සපේන කෙනාට තියෙන වෙහෙස තමන්ම විඳගෙන කරනවා නම් දන්නවනම් මුලැමැදාග මේ ජීවිතය අපි මෙච්චර ලක්ෂ්‍ය රිසෝට යන්නේ නැහැ. අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතාවන් ටික කරાવી. එහෙම නැත්නම් මේ යෝජනෙන් හලකලා වැඩ කරાવી. ඊට පස්සේ ඒත් දුකයි. ඒක තරහාගෙන ඉන්න එකයි තියෙන්නේ. දැන් මේ ලක්ෂරි කියලා පටන් අරන් තියෙන්නේ ගොඩාක් දේවල් වලට අපේ මේන්ටනන්ස් වල වැඩ පටන් අරගෙන කෙලවර කරන්න බෑ. ඒක නිසා රජසැපට වැඩිය හිඟා කෑම හොඳයි කියලානේ සර්වඥාංශ දෙන්නේ. රජසැපේ හිටියනම් අතර පැයට කොච්චර හිටියද මිනිස්සු. ඊට වැඩිය හොඳයි කාගේ හරි අනුකම්පාවක් කරලා ලැබෙන දෙයක් කාලා. ජීවත් වෙන්නේ. ඉතින් ඒ ඒක තමයි ඔය මේ භාවනාවේ ප්‍රැක්ටිකල් සයිඩ් එක. භාවනාවේ තියෙන මේ ඇප්ලිකබිලිටි එක ඒක තමයි මේ යහ ජීවනය කියලා කියන්නේ. සම්මා ආජීවය කියලා කියන්නේ ඒක තේරුම් කරගත්තට පස්සේ කවුරුත් බනවන්නෙත් නැහැ. අවශ්‍යතාවය ආවට ආපු මොනින් දෙන්නෙත් නැහැ. ගොඩට අහලා බලන්න මේක ඇත්තටම ඕනද කියලා. ආයෙ නම් දෙනවා. එතකොට බලනකොට අපි ළඟ තියෙන ගොඩාක් දේවල් මීට වඩා අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ එන ටික දරා ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ එකම ප්‍රශ්නය නැවත ඇසීම සම්බන්ධව සමාව ආයදී. භාවනාවේදී දන්නා තැන සිට නොදන්නා තැනට ගොස් නැවත දන්නා තැනට පැමිණෙන විට එම පර්යන්කේරීම ආනාපානයේ නැවත අංක දෙක තුන වශයෙන් බැලිය යුතුයි. සිය නැතුව එක දෙක තුන වශයෙන් බැලිය යුතුයි. කරුණාවෙන් පාන මුලදී තමයි ඒක ඕනේ කරන්නේ. ඒක දැනගත්තට පස්සේ නොදන්න තැන ඉඳලා ආපහු දන්න තැනට පැමිණීමක් නෑ ඒක අහම්බයක් සිද්ධ වෙන්නේ. අහම්බේ වුණාට පස්සේ දැනගන්න ඕනේ මම එදා කියපේක මම නැවත මතක් කරනවා සැකයක් නැතිනම් ආය අහනවට යන්න එපා. සැකයක් තියෙනවා නම් පමණක් Tamanට මේ අඳබන්ද වෙලා නම් ආනපානට යන්න නැත්නම් ওই දන්න තැනද නොදන්න තැනද ඒ හිතට නටන නාටකමට පිටිය දීලා බලාගෙන ඉන්න. තමන්ට හිතෙනවනම් ඉස්සරට යන්නේ පස්සට යන්නේ මේක මොකද සමතද විපස්සනාදී සැකනම් විතරක් ආනපාන සතිය කන්සල් කරා. ආනපාන සතියේ තියෙන වෙරිෆිකේෂන් වලට. උරගා බැලීම සඳහා පමණයි නැත්නම් මේ <coughs> භාවනාවට ඒක විදිහින් යන්න ඇරලා තමන්ට තියෙන්නේ ස්වාධීන නිරීක්ෂකගේ ආසනය අරගෙන ගැලරියට ගිහිල්ලා යන දිහා බලන්න. නැවත ආනපාන හොයන්න හෝ 1 2 3 බලන්න ඕන වෙලා තියෙන්නේ සැකනම් විතරයි. සැක නැත්තම් ඥානදීදියා බලන ඉන්න එකයි තියෙන්නේ. ඒක ඉතාවත්ම කෙටි ක්‍රමයක්. ආපවිල ආනාපානේ ආපව ආනාපානට එන්න ආනාපාන එක දෙක තුන බලන්න මේ සෑම දෙයක්ම wastage of time. බය නැතුව යනවනම් කම්මෝගෝ චිකාගෝ කියලා දන්න තැනත් එකයි නොදන්න තැනත් එක අන්තිමට අපි ගිහිල්ලා උපේක්ෂාවෙන් කෙලවර කරන්න හදන්නේ. මේ දන්න තැනයි නොදන්න තැන අතර වෙනසක් නැහැ. සැපයි දුකයි අතර වෙනසක් නැහැ. වැරදුනා හරි ගියා කියන දෙක අතර වෙනසක් නැහැ. ලාභ පාඩු දෙක අතර වෙනසක් නැහැ. යස අයස අතර වෙනසක් නැහැ කියන්නේ. ඉතින් අර මේ දෙක අතර පයින්නකොට හිත ගොඩාක් සැකමසු වෙනවා. මේ මේ දෙකක් අන්ත දෙකක් ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් අතර හිත මේ විදිහට පණින එක ස්වභාවික දෙයක්ද? එතකොට මඩේ හිටුපු ඉන්නා වගේ මේක අල්ලගන්නේ මොකද්ද? මොකීටද මං සම්බන්ධ කරලා මේ ඔරියන්ටේෂන් එක ගන්නෙ? අන්න එතකොට විතරක් ආනපනි ගන්න. එහෙම නැත්නම් ආයානපානට යෑමම කාලය නාස්ති කිරීමක්. හැබැයි ඒක මේ ਸਰවචනත් දේශනා කරලා තියෙනවා අනිවාර්යයෙන්ම හිත අන්දවන්ද වෙනවා. අනිවාර්යයෙන්ම අන්දවන්ද වෙනවා. අන්දමන්ද නම් අන්දමන්දකම දරාගෙන ඉන්න බැරි නම් මම භාවිතා කරපු සමතරමුට යන්නේ. එහෙම නැත්නම් මේ අන්දමන්දකම හරහා යන්න ඕනේ මම කවදා හරි කියලා දැනගත්තා නම් මොනම දෙයක්වත් ආය හැරලා බලන්න එපා. ඒ යන යන අනිශ්චිතතාවය හරහා සැකය හරහා බය හරහා අනාත්ම භාවය හරහා නොසලී ඉදිරියට යන්න පුළුවන් ගතිය ගන්න පුළුවන් නම් එයත් අනගෙන උග්ගටි තඤ්ඤු කියලා වහා අවබෝධ කරන සුළු. විපංචි තඤ්ඤු නෙය්‍ය කියලා ආදි වශයෙන් කියන්නේ එයාට පොඩ්ඩක් සැකයි. සැක නිසා ආය බලා ගන්න ඕනේ මම හිරපු තැනත් එල්ලමන්ට ඔරියන්ටේෂන් එක කොහෙද කියලා බලන්න ඕනේ නම් ආනපනේ කන්සල් කරන්න. එතකොට ඒ ආනපන හොඳටම දුර්වල නම් මැද බලන්න. පදන් වෙලා හොඳට තියෙනවනම් මුලත් එක්ක පෙනේවි. වැලීම අවශ්‍ය වෙන්නේ සැකනම් පමණයි. Tamange සැක දුරු කර ගැනීම තමයි මේ ෆෝමියුලා එක පෙන්වන්නේ. ක්‍රමයේ පෙන්වන්නේ. එහෙම නැත්නම් boldness එක. ඒකට කියනවා risk loving. එහෙම නැත්නම් මේ ඇඩ්වෙන්චර් එකට කැමති නම් එහෙම යන එකයි කරන්නේ. ඒක තමයි ඇත්තටම භාවනා කරනකොට කරනකොට ඉස්සරහට වෙන්නේ. ඔය එකටවත් හැදී බැලීමක් කරන්නේ නැහැ. මොකටවත් රෙෆරන්ස් පොයින්ට් බලන්නේ නැහැ. යනාතේ යන්නයි. ඒකට විශාල ජීවිත පරිත්‍යාගයක් ඕනේ. ඒක විශාල කාය පරිත්‍යාගයක් ඕනේ. ඒ නිසා කියලා තියෙනවා තමන්ගේ වැඩිගෙන ඉන්ද්‍රියන් දියුණු පවණු කරන්නම් කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති කියලා. කායච ජී කායත් ජීවිතයත් පිළිබඳ අපේක්ෂාවක් තියන්න එපා. ඒ ওই දෙක නිසා නෝ හැරලා බලන්න ඕනේ. එහෙමනම් ආනපානෙ බලන්න. එහෙම නැත්නම් ඉදිරියට යන්න. Universe in the breathing meditation in order to maintain the focus on the breath and not lose interest, what action can you take? So that is are the basic instructions uh, given uh, in order to, here that accepting is, acceptance is there, that basic primary objective necessary or main objective necessary that is appreciated. Now it's a matter of how to keep it, how to keep the mind with the primary object, not to allow it to others to go. That is, how to advert it, how to focus it. For that only kammathana, all the instructions are given. So basic instructions, please listen. And they are, uh, if that is accepted, that means if someone is ready to accept that primary object is necessary, and then how to maximize it, how to familiarize it, many, many uh, tactics many, many teachers came out with a lot of aphorisms, uh, methodologies, and when and where someone is employing them, put into practice, accordingly, the refinement should happen. So basic instructions are the answer for this question. at all stages of watching the breath, are you passively observing the breath without any interference? Or let things happen naturally? Or do you, and, and let things happen. Or do you need to mindfully apply some effort to guide the breath uh, correct, through the correct process? If so, how is this effort applied and when? So this is exactly the, the elucidation of the early part of the question. Uh, if it is a beginner, uh, the first answer I am repeating, Please listen to the instruction. That is the basic idea behind the basic instruction. If you are ready to accept, the, be with the kind person or breath or here now I am, lot of instructions are given how to start with. And when it is, if it is an advanced yogi, I would say the breath is not much of importance. Let just through the breath or through your mindfulness on the body, when the mind start to explore itself, let the exploration take place without any referring back to the primary object. You can go ahead with your adventurous, risk-loving mind. So, but this appear uh, somewhat towards the beginner's mind. So, that is the basic idea. When and where you have two things, forget something and apply mind to this thing. That is what we call the concentration meditation or focus or one-pointedness. So this is the basic uh, idea of the basic instruction. This is not related to uh, moral practice. It's not related to wisdom practice. It's exactly related to the concentration practice. So listen to the basic instruction. It is clearly indicated. If this is the question, do these kind of things. And once this is applied, if there are any difficulties or misunderstanding, and then we can discuss further. this question indicate the basic instructions also not digested, not familiarized. So therefore, first and foremost, we should listen to it. See if there are any uh, difficulties understanding in the instructions. If that is the case, we have to give uh, basic instruction in different language or in a different way. But if applied and difficulties arises, that's the main thing we do in the discussion. But here, no signs of understanding the basic instructions or application of the basic instructions or presentation of the difficulties. Therefore, difficult to take it up in the discussion. Best way, most uh, practical way is to give guidance to go back to the primary object and please listen again. Okay, 20 minutes we have taken. දරු ස්වාමීන් වහන්සේ මෙයා හරිද? සතිය කියන්නේ මයින්ඩ්ෆුල් කමද? සමාධිය කියන්නේ tranquility. Uh, concentration, tranquility, one pointedness. Uh, සතිය මයින්ඩ්ෆුල් කියලා තමයි awareness කියලා ට්‍රාන්ස්ලේට් කරනවා. Uh, ඒ විදිහට පොඩ්ඩක් තව එකතු කරන්න පුළුවන්. සුමිලන්ත මේ දුක සංකත කියලා කියන එක මේක කාරණා නිසා ඇතිවෙන එකක් නිසා සකස් කිරීම සකස් කිරීම වලින් වෙච්ච එකක් ඒ කියන්නේ ආ කියන එකක් ඔඩොක්කේ දම ගැනීම. කොයිදෝ තියෙන එකක් මගේ කියාගත්තා. ඉතින් ඒකෙදී එක කාරණාවක් නිසා විද්‍යාව තියෙනවා, තණ්හාව තියෙනවා. ඊට පස්සේ ද්වේතාන පසන සූත්‍රය පින්න ගොඩාක් කරුණු තියෙනවා. මේ ස්වභාවයෙන් වෙන එකක් මගේ කියලා ගන්න. ඒකට ගොඩක් කරුණු එකතු වෙන්නත් ඕනේ ඒක අනා ගන්නත් ඕනේ ඉල්ලලා ගන්නත් ඕනේ. ඒ ලක්ෂණ ටික තියෙනවා මේ දුක කියන එක අපි මරුණත් මේක මෙහෙමයි. නමුත් ඉන්නකම් මේවා පුළුවන් තරම් ඔළුවේ දාගෙන ඒව ගැන පශ්චාත්තාපයෙන් මානවයිචවාසිකමක් කරගන්නවා පුතඥය. එහා කියන්නේ දේවල් ඔළුවේ දාගෙන අපි මරුණාට පස්සේ ඕක ඕක ඕක ඕක කොහොම යනවා. එන්නේ ඉස්සලා තෝ කොහොම ගියා. ඉන්නකම් මේ මම තමයි ගම කරන බබාහාමි රාලහාමි කියලා ඔක්කොම මල්ලේ දාගන්න. ඉතින් රාලහාමි තම හම්බ වෙනකොට ඔක්කොමත් එක්කම තමයි හම්බ වෙන්නේ. නිකම්ම නිකන් සිර බිස් කෙනෙක් විදිහට ඕක ගණන් ගන්න තුනිකා හිටපුවා මොකක්වත් නැහැ. ඉතින් ඒතර කියනවා ඒක සෞත්තුයි ඒක නිකන් කරදරීමක් වගේ කියලා. ඉතින් ඉල්ලගෙන කන පරිප්පුවක් ඇදගෙන යන නෑමක් කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඇදගෙන නාන්නේ. බොහොම ගැඹුරු ලින්දකින් වතුර ඇදගෙන නාන්නේ. භාවනාව ගැන කතා කරන්නේ. කතා කරන්න පුළුවන්. ඒක නෙවෙයි අපි එකඟ වෙලා තියෙන්නේ. අපි සතිපට්ඨානයේ තමයි ඒ නිසා සසත් එක ඉස්සල්ලාම කියන්නේ අපි මේ එකතු වෙන්නේ මෛත්‍රී සතිපට්ඨාන සතිපට්ඨානයේ ඉඳගෙන මම දැන් මෙතන කියලා සෑහලුවෙන් ඉන්න එක තමයි උප්පරීම මෛත්‍රී. ඒක කරන්න බැරි නම් තමයි ඊට වැඩි දේවල් කරන්නේ. මම දැන් පොව පහසුවට නාල කාලා බීලා ඇවිල්ලා වාඩි වෙලා. මම දැන් මෙතන ජොලි ඉන්නවා කියවට පස්සේ ඊට වැඩි මොකද මෛත්‍රියක් තියෙන්නේ? ඔක අම්මට අපරවත් දෙන්න පුළුවන්. තීතපාණංචෙකුට දෙන්න පුළුවන්. අපි දරුවා අපිට දෙනවද? මේක දුන්නට පස්සේ ඒකේ ඉන්න බෑ. මොකද දරුවෝ බලන්න යන්න. ඔය කාරිය කොකා කාරියක් කොලේ දාගන්න. ඔයිට වැඩිම මෛත්‍රියක්. හොඳට පහසුවෙන් ඉඳ මම දැන් මෙතන පහසුවෙන් ඉන්නවා කියලා ඉන්නවට වැඩිය මොකද්ද මෛත්‍රිය නිර්වචනය කරන්න තියෙන ක්‍රමය? ඒක ඇහෙන්නෙත් නෑ ඒක පේන්නෙත් නෑ මේ මොකද මොකද්ද හිතන්න වෙන එකක් මෛත්‍රී කියලා. අනකන්ස පිළිගත්ත කටයුත්තකදී දීපී මෙඩිටේෂන් එකකට ඒක කරගෙන යනකොට දැන් ගන්න සුවනේ මේ එකට යන්න ඕනේ නැහැ කියලා. ඕන්ටත් යන්න ආරින්න කියලා. දැන් අපි සේරම ඇකරන් සේරම මහලන් කන ශරීරයේ සේරම යවලා බ්‍රෙත් එකේ විතරයි ඉන්නේ. එතකොට හිතට එන ඒවාද අපි බලන්නේ. ඒක මොනවද? මොනවද ඒක ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඒක උත්තරේද? නෑ උත්තරේ නෙමෙයි මම අහන්නේ කොහොමද මොනවද? ඒක දැන් අපිට මුරුදු මේකක් කල් බ්‍රෙත් එක තේරෙන්න බැහැ. මේක බ්‍රෙත් එක අපේ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ. මොනවා ආවත් අහක දානවා. අහක දාලා ඒකට මෙවනවා මම මේ මාගේ නෙමෙයි කියන හැම එකම අසාරයි. ඒකමයි ඉන්නේ. එතකොට ඉන්නකොට ස්වාමීන් වහන්සේ යන පැත්ත කියන්න දෙන්න කියනවා. එතකොට කොහෙද යන්නේ? දෙපැත්ත සුද්ධ කරනවා. බ්‍රෙත් එකම විය යුතු නෑ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක. විපස්සනා කරනකොට කොයි එකුණ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් වෙන්න පුළුවන්. සතිපට්ඨානේ කායනපසනාවේදී ක්‍රම 14ක් විතර පෙන්නලා දීලා තියෙනවා. එකක් තමයි බ්‍රෙත් එක. ඉතින් බ්‍රෙත් එක ගොඩක් කරලාට අපි ගන්න ඉඳගෙන ඉන්නකොට විතරයි. සක්මන් කරනකොට බ්‍රෙත් එක ගන්නෙ නෑ. ඉතින් ඉඳ වැඩ කරනකොට බ්‍රෙත් එක ගන්නෙ නෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ කොටු වෙන්නේ ඉඳගෙන ඉන්න ටිකට කොටු වෙනවා. කොටු වුණත් අපි කිව්වොත් එහෙම සියලු දුක් දේවල් කිරීම සඳහා සියලු අසහන දුරු කිරීම සඳහා සියලු ආතති නැති කිරීම සඳහා අපි දන්න ආතතියක හිත යොදනවා. බ්‍රෙත් එක. ඒතර බ්‍රෙත් එක නැතුණයි කියන්නේ මොකද්ද කියන්නේ? ආතතියක් නැහැ. අසහනයක් නැහැ. දැන් මොකද්ද ප්‍රශ්නේ? ඒක හරි. එතකොට මොකක්ද ඉන්නේ කියලා බලන්න. එමේ ඉන්න බැරි කූඩල්ලා උඩ කොට්ටේ උන්න ඌ කැමති නෑ. ඌ කැමති අඳුරට. ඌ කැමති තෙතමනට. ඌ කැමති තෙතට. එහෙම නැත්නම් බුද්ධ ජනසේ පැහැදිලිව කියන සියලු දුක්කමත කිරීමට ආනාපාන ගන්නවා. ඊට පස්සේ ආනාපානෙත් අතයි. නිකන් අර පොඩි තුනේ පන්ති ළමයි කතාව ලියලා දුන්නා. බලමුකෝ ගොඩාක් ඉන්න බල්ලේ කල්පනා කරලා බලවල මොනවා කෑවත් මොන සැපක් දුන්නත් මේ බලුමක් අංගෙ මොන තාලෙන්වත් බේරන්නේ නැහැ. කොයි වෙලාවෙත් කහනවා. පස්සේ දවසක ඌ ගිහිල්ලා මේ ගල් භාගයක් තියෙන වතුර එකක බහගෙන හිටියා. එතන හොඳට බැලුවල යට වතුරේ තියෙන හරිය බලමක් කො ඉන්නවද නැද්ද කියලා බලනකොට උන් ගොඩ වෙනවා තේරෙනවා උඩට. ඒසෝ එමීට එමීට අඟලක් තියෙන තැනට ගියා. ඊට පස්සේ නෝඩෙන් යට හරිය නෑ. එමීට එමීට මූ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට නහය විතරක් උඩට තියලා බලන ඉන්නකොට ඔක්කොම බලමක්ව ටික ටික ටික ටික ඇවිල්ලා නහයට ආවට පස්සේ ගංගේ යන කෝටු කෑල්ල කපා ගත්තට පස්සේ කෝටු කෑල්ලට ගොඩ වෙන ගන්නේ කෝටු කෑල්ල අතහැරියා. ඉන්නම් ප්‍රශ්න තියෙනවද බලන්න. ඌ කෝටු කෑල්ලට මැක්කො ටික ඔක්කොම ගත්ත ඇඟේ හිටියොත් නේ කරදරේ. කෝටු කෑල්ලට ඔක්කොම යන කෝටු කෑල්ල අතහැරිච්ච පුතලා කියනවා ආනාපානට ගන්නේ තේරෙන නිසා ආනාපානට දතන. ඉවර ඊට පස්සේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? එන්නේ නැති එකද ප්‍රශ්නේ? එන්නේ ඒක නැත්තම් නිකන් ඉඳ කියන එක මේ ප්‍රකාශනයේද ප්‍රශ්නේ තියෙන්නේ. හරි මොකද්ද මොකද්ද ඒ කියන්නේ එතෙන් ගියාට පස්සේ මොන අත්දැකීම කියන්නේ? මේ වගේ ආනපානෙට ගත්තා. ආනපානෙ නැති වුණාට පස්සේ මොකද්ද ලැබෙන අත්දැකීමෙන් අපිට කියා ගන්න පුළුවන් අපි ජයග්‍රහණයක් කරාද කියලා තියෙන නැත්නම් අතපල්ලේ වැටලා තියෙන්නේ කියලා. ඒක ඒක ලයිට් ලයිට් වගේ එනවා ඒ නිසා ඒක ඉතින් මගේ මේ මාගේ විචිත ආකාරයක ඒක විතර කර ඉන්නකොට ඉතින් ආනමන පරිස්සමෙන් ඒක ප්‍රශ්න නැහැ නේද ඒක ඒකට තියෙනවනේ දැන් ඊතර යාළුවා හම්බුණානේ ආයෙත් ඒක නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ ආනපන නැති වුණාට පස්සේ තියෙනවනම් ආනපනට යන්න ඕන කියලා ප්‍රශ්න නැහැනේ ඒත් ඕනේ නැහැ කියලා මම කියන්නේ ඒත් ඕනේ නෑ ඒකත් අර ආලෝකය වගේ තමයි ඒකත් අර ශූන්‍යතාව වගේ තමයි ඒකට විශේෂතාවයක් දෙන්න ඕනේ මෙතෙන්ට යනකම් ගියාට පස්සේ බලන්න හැම දෙයකම සමානතාවයක් දීලා බලන්න. හැම එන අත්දැකීම වල හොඳ නරක පොදන්න එපා. හරි වැරදි බලන්න එපා. ජජ්මන්ටල් නැතුව එන දේ දිහා බලා හිටියොත් මොකක්වත් නතර වෙන්න එනවද කියලා බලන්න. මොකක්වත් වෙන්නේ මොකක් අයින් කරන්න ඕනේ නැහැ. මම නෙවෙයි මගේ නෙවෙයි කියන්න ඕනේ නැහැ. එහෙම කියන්න ඕනේ වෙන්නේ කොහොල්ලගේ තියෙනවා. ගෑයි. එහෙම නැහැ. එහෙම කිරුවට පස්සේ එනවා මේ මමයි මේක අල්ලගන්නේ. ඒවා එන්නේ යන්න. ඊට පස්සේ ඉන්න දෙන්නේ නැති. ඒක එතකොට මේක ප්‍රශ්නයක් නම් ඒ කියන්නේ එහෙම මොනවාක්වත් Tamanට කරදරයක් නැතිකම, ඉහිකක්මක් නැතිකම ප්‍රශ්නයක්. එතැයි ඇනලයිස් කරලා බලන්න. මේ ඇනලයිස් කරලා බලන්න අපේ හිතට තියෙන ප්‍රශ්නයක් නැතිකම තමයි අපේ හිතට තියෙන එකම ප්‍රශ්නේ. හිත කියන්නේ එහෙම එකක්. එයාට කොහොමඩක්වත් සාමය පෙන්වන්න බෑ. අට ඕනේ දෙකට බෙදලා දෙපැත්ත කඩලා වෙන් දෙකත් රණ්ඩු කරනවා බලන තාක්කල් තමයි හිත මේ විඥානය පෝෂණය ලබන්නේ. ඉතින් මේ පොදුවේ දුන්නාට පස්සේ හිස්තන ඒක දෙකට කඩන්න දෙයක් නැහැ. මම මම නෙවෙයි කියලා දෙකට ගන්න. ඒකෝට අසරණ වෙලා කියනවා අසහනයකටපත් වෙනවා. කියන්නේ හොරා කොටු වෙනවා. ඉතින් අපි ඊට පස්සේ දැන් මේ සාධාරණ නීතිය බලන්න මේ හොරාට ආයෙසරයක් හොරකම් කරන්න අවස්ථාව දෙන එකද නැත්නම් හොරා කොටු කරන්නේ. ඉතින් බුදුජානකගේ දක්ෂකමයි මේ පේන්නේ. නමුත් අපේ හිත සත්‍යය ලැබුණත් අසහනේ තොරතන ලැබුණත් ඒකෙම ප්‍රශ්නයක් හදාගන්න. ඊට පස්සේ ඒවට කියන්නේ බෙහෙතෙන් හත ගන්න ලෙඩ කියලා. ඊට්‍රොජෙනික්. බෙහෙත් නැහැ. ඒකට බෙහෙත් නැහැ. මේ බෙහෙතෙන් හටගත් එකක් නෙවෙයි. අද ලෝකේ තියෙන ගොඩක් ඒක. බේසජ්‍ය සමුන්තිත රෝගෝ විය අතකිච්චෝ කියලා මේ අටුවාචාර්ය වහන්සේ දෙලා තිනවා. ඒක බෙහෙතින් හදාගත්ත ලෙඩ. විෂ බීජයක් නිසා හෝ රෝග ලක්ෂණ සහිත එකක් නෙවෙයි. රෝග ලක්ෂණ නැතිකම නිසා හිත බය වීමෙන් ඇති වෙන එකක්. ඒකටත් උත්තරයක් තියෙනවා. බොහෝ කල් ඒකට යන්න දුන්නාට පස්සේ තමන්ටම තේරෙනවා මේ අසහනයක් නැති තැන අපේ හිතට වළංගු නැහැ. අපේ හිතට හුරු නැහැ. අපේ හිත දන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම හිතනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නයක් තියෙනකොට තමයි මම යාට නැගී හිටින්න පුළුවන්. එහෙම නැත්තඳ ගියාට පස්සේ ඒක නිකන් හරියට කිසිම නඩුවක් නැත්නක උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ ශ්‍රේෂ්ඨාධිකාරී විනිශ්චයකාරතුමාට මොකක්ද ඇති නම්බුව? උසාවියට නැත්තම්. දොස්තර කෙනෙකුට තියෙන මොකද්ද නම්බුව ඉස්පිරිතාලේ එක ලෙඩෙක්වත් නැත්තම්. වෙන්නේ නැහැ. එහෙම දේවල් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ උත්සජනාසේ පෙන්වනවා අපිට මේක ඇති කරලා පෙන්වන්න පුළුවන් නමුත් අපේ හිත ජීවත් වෙලා තියෙන්නේම අසහනේ. ජීවත් වෙලා තියෙන්නේම දෙකට බෙදලා රණ්ඩු කරන එකේ. ඉතින් උත්සජනාසේක පෙන්නුවත් අපේ තියෙන ප්‍රතිපදාවට කරකුණ නිසා පිටින්ද ගියත් මේක උත්තරේ කියලා බාර ගන්න කැමති නෑ. ඒකයි කියන්නේ තෑග්ග දෙන එකට වැඩිය බොහොම වටිනවා තෑග්ග බාර ගන්න එක. ඒක වෙනම ට්‍රේනින් එකක් ඒක භාවනාව නෙවෙයි. ඒකට එන සම්මා දිට්ඨි සහ යෝනිසෝ මනසිකාර කියන දෙක. ඉතින් ඒකට ගොඩාක් ප්‍රිපරේෂන් එක ඕන. ලෑස්තිලා යන්න ඕන. එනතේ ඒක ප්‍රශ්න කරන පටන් අරගත්තොත් ඒ අර මේ විසත්‍ය සමුට්ඨිත රෝග වලට බේත් නැතුව වගේ ඒකට බේත් නැහැ. ඒක මේ නිවැරදි දැක්මෙන් රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකෙන් නුවණින් කල්පනා කිරීමෙන් තමයි පටහ ගන්න. ඒක උඟාක් වෙලාවට ඒකට උත්තර තියෙන්නේ සාකච්ඡාව කියලා තමයි කියන්නේ. සාකච්ඡා කළා තමයි අපි යෝගේ දෙයකටපත් වෙන්නම සාකච්ඡා කළා වැඩක් නැහැ භාවනා කරන්න නැතුව. භාවනා කළා යම් ප්‍රයෝජනයක් යම් ප්‍රතිඵල නැතුව සාකච්ඡා කරන්න ගත්තට ඒ සාකච්ඡාවේ පණ නැහැ. ඒ සාකච්ඡාව නිකම්ම නිකම් කම්මැලි. සාර භාවනා කරලා භාවනා අධ්‍යක්ෂින් සහිත යන සාකච්ඡාව ඉන්න ඔක්කොටම මුළු ඇඟම ව්‍යායාම කරනවා. නිකම්ම නිකම් මූලධර්ම කතා කරන්න පටන් ගත්තාම පිටකගෙන නින්දයයි. නිශ්චලතාවය කියලා කියන්නේ ඒක හරියට සොයක් නේ. හදන මනුස්සයන්ගේ විතරම විදියට ඉන්නවා නෙවෙයි මනුස්සයෙ. ඒකවත් එන්නේ. ඔත් නැහැ කියනකත් අපිට අමාරු විදියට ඒකයි වෙන්නේ. ඒගොල්ලන්ට ඒගොල්ලෝ රහත් නිසා ඒක සැපයක් හිතෙන්නේ. ඒකත් ඒ ට්‍රේනින් එකකින් ගන්නවා කියන එකයි මම කියන්නේ. ඒක රහත් වෙලා උපදින්නේ නැහැ කවුරුවක්වත්. ඒගොල්ලන්ටත් ඉස්ලාම එක ඉෂිකක්මක් වෙලා තියෙනවා. ඒක අබුද්ධෝත්පාද කාලයක භාවනා කරාට කවදාකවත් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න බෑ. මොකද මේ හම්බෙන දේ තුල ප්‍රශ්නමනේ බලන්නේ අපි. ඉතින් නැචේ පාර කියලා දීලා දැසේ මත ක්‍රමවේදයක් කියලා දීලා තියෙනවා ඔබ ඉස්සරට වැඩිය අසහනේ අඩුද වැඩිද බලපන්. ආතතිය අඩුද වැඩිද බලපන්. දැවිලි තැවිලිද අඩුද වැඩිද බලපන්. එච්චරයි බඩ තියෙන්නේ. ඒක සලකා බලන්නේ නැතුව ක්‍රමය අල්ලගත්තට මෙතඩ් එක අල්ලගත්තට ෆෝමියුලාස් අල්ලගත්තට වැඩක් වෙන්නේ නැහැ. Tamanට තේරෙන්නේ නැත්තම් මේ තිබුණට වැඩිය අසහනකාරී බව අඩු වෙනවා වැඩි වෙනවා කියන එක. ආතති ගතිය අඩු වෙනවා වැඩි වෙනවා කියන එක. දැවිලි තැවිලි අඩු වෙනවා වැඩි වෙනවා කියන එක. ඒක කාටවත් සංසන්දනය කරන්න බෑනේ. මොකද මගේ පසුබිමයි මගේ ආතති මමනේ දන්නේ. ඒක කාලානුරූපව නැවත නැවත යොද යොදා බලන එක තමයි අනුපස්සනාව කියලා කියන්නේ. ඉතින් ඒක සමහරුන්ට කොහොමඩක්වත් ඒ ඉන්ටියුටිව් එක නෑ. මේ කොච්චර භාවනා කරත් එයාට තේරෙන්නේ මේ මොකටද භාවනා කරන්නේ හිතනවා මේ ක්‍රමේ වැරදිලා වෙන්න ඇති, සීල් නැති නිසා වෙන්න ඇති, පෙරපින් නැති නිසා වෙන්න ඇති. එනමුත් අර මේ භාවන ලැබෙන ප්‍රයෝජනය මේ ජීවිතේම ලබන්න තියෙන ප්‍රයෝජනය පිළිබඳ ඉන්ටියුටිව් එකක් නෑ. ඒක මැනගන්න කිරා ගන්න විදියක් නෑ. බූරුවගේ පිටියේ හකුරු පැටෙව්වට ඒක බූරුවට බරක් මිසක්ක රසක් තේරෙන්නේ නෑනේ. උට ටිකක් පිටේ බඳව බරක් වගේ. ඒ නිසා භාවනා කිරීමේදී ඒ Tamanගෙම ඒ ලැබෙන දේවල් ඉතින් කරන ඒ ආවර්ජන කටයුත්ත පච්ච වෙක්ඛණය කෙරෙන දෙයක් මොනක්වත් අපි කරන්න ඕනේ ඒක කෙරෙන දෙයක් අන්න ඒක විත ඒක දන්නේ නැතුව මේ භාවනා ක්‍රම වලට දටනවට දෙක සංසන්දනය වෙන්නේ. ඒක කියන්නේ සමාදන් වීමක් වෙන්නේ. එළඹ වාසය කරන්න හම්බ වෙන්නේ. නිකම්මකට මොනවාම කර විවේක වෙන්නකොට භාවනා කරද්දී නෙමෙයි මම කරන්නේ හරි අමාරු විදිහට තියාගන්න. සතිය. ඒක දුවනවා ඒක මොකක් කරන්නේ කියලා ඉන්න නැත්නම් ඉන්නම බෑ. ඒක තමයි මිනි මරුව කෙරුවට පස්සේ ඒ මනුස්සයා මරණ දවස් 7කට ඉස්සෙල්ලා කරුවල කාමරයකට දානවා. මරණයට වැඩි අමාරු. ඉල්ලුම් ගහට යනකොට මිනිහා කරන් තැවිලා ලියබඩ ගිහිල්ලා වැලිගෝනියක් වගේ ඇදගෙන යනවා. හතර රියල් නව රියන් කියන තමයි ස්පිරිතාලේ උසාවියට යන්නේ. කරුවල කාමරයට දාපු ගමන් ආය මොකක්වත් නැහැ මරන්න ඕනේ නැහැ. දැන් අපි කොහොමඩක්වත් මරණයට ඉස්සෙල්ලා කරුවල කාමරයට දවස් 7ක් විතර වැටෙනවා. ඉතින් ඒක ලේබඩ ගිහිල්ලා මරනවා. ඇයි ඉන්නකම් ගෝකෝ ඩාන්ස් එකනේ වැරි කරවුන්නේ. වයසට ගියාට පස්සේ පේන්නට රූප පේන්නේ නැතුව යනවා. ශබ්ද ඇහෙන්නේ නැතුව යනවා. වම තියෙන කොට දකුණ යන්නේ. උතුරු දකුණ කොට දකුණ පේන්නේ. මොම්බෙලුකින් කල්කට. ඊට පස්සේ ලෝකයා හොඳට රස විඳිනවා. ඉතින් මේ මනසට වෙන දනුවමක් ඕනේ නැහැ. වෙන දැනුමක් නැහැ. භාවනා කරපු කෙනෙක් නම් දන්නවා දැන් යන්තම් ඔන්න මට හතියෙන් තොරව අති ආනිසංස ලැබෙන්න පටන් ගන්න තියෙනවා. ඒ මනසේ අරක උදකලාවක් විදිහට සලකනවා. මොකද පුහුණුව නිසා. පෙර පුහුණුව නිසා. එහෙම නොවුනනම් මරණයට යනකොට වයසට යනකොට මිනි මරුවන්න ඕක තමයි දෙන දඬුවම. මේ සෙන්සස් එකම කැපෙනවා. කැපුණාට පස්සේ ඊවන්සට වෙන දඬුවමක් ඕනේ. මොකද අනික් ලෝකයා ඔක්කොම විඳිනවා සැප. මට විතරක් මොකක්වත් නැහැ. එන්න එන්න එන්න එන්න බව මේ ඕරියසිසි බල්ලෙකුට බැල්ලියෙකුට ඔක්කොගම සැලකිල්ලෙන් අයින් වෙනවා. ඔය කොච්චර જાති කෙරුවක්වත් ඒ isolation එක එනවා. උනාට පස්සේ යාට තින් මරණ වෙලා වෙනකොට අන්තිම පහත්ම තන්නේ කරම තමයි පිළිබඳ නිෂේධන හැඟීමකින් යුක්තව තමයි මරණය සිද්ධ වෙන්නේ. ඒ මොකද හිතලවත් නැහැ ජීවත් වෙද්දී මරණය ගැන. හිතලා තියෙන ජීවත් වෙද්දී පුළුවන් තරම් සැප විඳින එක. ඒ නිසා යම් කෙනෙක්ගේ මේ දේවල් කල්ලාතු විඳලා තිබ්බනම් කවදාකවත් අර කියන තනිවීම, කොන් වීම, රහෙන් තල්වීමක් වෙන්නේ නැහැ. එයා දන්නවා මේක භාවනාව පැත්තෙන් බලනකොට ලොකු දෙයක්. භාවනාව පැත්තෙන් බලනකොට භාවනාවෙන් ලබන ප්‍රයෝජනයක්. ඒක නිසා එයා ඒක වාසියට තියාගන්න. ඒක මේ බුදුජානක වහන්සේ කියන්නේ ඒක ඒ මරණ මොහොතදී කරන්න බෑ. භාවනා කරලා ඒක ඒ වෙලාවේදී කරන්න බෑ. ඊට කල්යතෝ කරන්න. නමුත් එතකොට හිතෙන්නේ මේ ලස්සන ජීවිතේ සුන්දරව ගත කරන්න වෙලාවදී මේ හිස්තරට ගෙනියන එක මොකද්ද තියෙන ලාභේ. මේ ඉඳුරංගෙන් හිත අයින් කරන එකේ මොකද්ද තියෙන ලාභය? ඒක නිහිලිස්ටික් නෙවෙයිද? ඒක self torturing එහෙම නැත්නම් හිතට වද දීමක් නෙවෙයිද කියලා හරියට දොස් කියනවා. ඒ කොච්චර දොස් කිව්වත් මේ අවසානක හැම කෙනෙක්ම අතෙන් යන නිසා එතෙන් යනකොට බුදුන් සීවෙලු. පුළුවන් කාලේ මම පෙන්කෙලියා. දැන් කොච්චර සැපතිබල් විඳින්න බෑ. ලෝකයා ඊසිය හිතන විදිහට විඳිනවා. දැන් මම මොකද කරන්නේ? It's too late now. භාවනා කරන්න සත්‍ය පිටවන්න too late. භාවනා කරපේකන අර හව වෙලාදී දහන්න එකතු කරපු මේ කූඹියා එකතු නොකරපු එක්කන ඇවිල්ලා සීතලේ කන්න මොනවද ඉල්ලනොත් කියනවා උඹලා ඒ දවස්වල මොකද කිව්වේ සින්දු කිය කිය හිටියා දැන් කන්න නේද අපිටත් ඒ දවස්වල බැන්න මෙච්චර අවුව පාලා තියෙද්දි නිකන් අත් එන්නේ නැහැ බැලේ ඩාන්ස් එකට නිකන් අත් එන්නේ නැහැ ඩිනර් එකට පාටි එකට එන්නේ උඹලා හම්බ කර කර හිටියා නැද්දකින් කියලා බැන දැන් මොකද වෙලා තියෙන්නේ මේ පුංචි දෙයක් මෙතන තියෙනවා සම්මානද කියන එක කළා දැන් කිව්වට පිළිසිදු තියන්න අනුසය කෙලස් තියෙන නිසා මොනවා වුණත් අර කැහැරිලා එනවා ඒ නිසා අපි අපි හිතනවා හිත පිළිසිදු කියලා නමුත් මොකක් හරි වරදක් තියෙනවා හිතේ එන්නයි අපේ ජීවිතේ වෙන්නේ හැබැයි පොඩි එකෙකුට ජීවිතේ පටන් ගන්නකොට මුකුත් ඇඳිච්ච නැති ගතියක් තියෙනවා ඒක තමයි පොඩි එකා ඉවක් වෙලාවට ඉන්නේ ආතන් මානසික කෙනෙක් වගේ ආදන්නේ නෑ ඒ ගැටි තියෙනවා කියලා. නමුත් අපි ජීවිත වැඩෙනකොට එක එක එක්කාස වෙනවා අහු යටට ගිහිලා අනුසය වශයෙන් පිටිනවනේ. ඒක නේද හේතුව ඇවිස්සලා එන්නේ. ඇත්තටම එහෙම කියලා මේ ස්ථිරව පවතින හිතක් බුදුසසුනේ දේශනා කරන්නේ නැහැ. හිත කියන එකත් එහෙම මේ පරිබඳගත් දෙයක් ස්ථිරව පවතින නැහැ. එතන එතන හැදි හැදි එන්නේ. කොහොම හරි ඒ කෙලස් වර්ග තුන අනුශය කෙලෙස් පරිඋත්තාන වීචිකමල තන්නේ කර මේ ශිෂ්ටාචාරය නිසා ඇති වෙච්ච දෙයක්. ශිෂ්ටාචාර නොවුණා නම් මේක එකක්වත් වර්ගීකරණයක් වෙන්නේ නැහැ. මේවා දන්නේත් නැහැ. මේ ශිෂ්ට වීම නිසා භාෂා ශෛලිය නිසා සංනිවේදනය නිසා ඇති වෙච්ච දෙයක්. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ බුදුදහස් කියනවා මේ භාෂා ශෛලිය හරහා මේක නැති කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පොඩ්ඩලම කවුරුද හයි වෙන්න ඉස්සලා උපදලා මැරලා ගියොත් ඉතින් ඒ ළමයා එකතු කරපු දෙයක්වත් නැහැ, වැඩි කරපු දෙයක්වත් නැහැ. ඒ නිසා ඒ ජීවිතය අපිට කාටවත් කොමියුනිකේට් කරන්න බෑ. යාට ඕනකම තුනක් කරන්නත් බෑ. මේ අපි අද විඳින දුක තන්නේ කර ශිෂ්ටාචාරය නිසා නේද? එහෙම නැත්නම් මේ වර්ගීකරණ කවුරක්වත් නැහැ. මේක හොරිද වැරදිද? සතෙක් කරුවා කියලා මොකක්ද ඇති ප්‍රශ්නේ අපේ ශිෂ්ටන්ට? වරකමක් කරුවා කියලා මොකක්ද ඇති ප්‍රශ්නේ අපේ ශිෂ්ටාචාරය නැත්නම්. හදාගත්ත නීතියක් නැත්නම්. කාමීත්‍යචාරය කියන එක තන්නේ ක්‍රම කෘතිම දෙයක්. නැචරල් සිලෙක්ෂන් වලින් අපි බෙව බෙවලා අවිලා තියෙන්නේ. ඉතින් ඔක්කොම හදාගත්තට පස්සේ දැන් ශිෂ්ටාචාරයේ ඉදිරියේ තමයි අපි විනිශ්චයට ලක් වෙලා තියෙන්නේ. අපිට ශිෂ්ටාචාරයේ දැන් මාරෙක් වගේ ඇවිල්ලා බූවල්ෙක් වගේ වට කරගෙන යනවා කණම් බාරනවා කපඩ පෙති ගන්නවා කියන්නේ. ඉතින් අපි මේ ශිෂ්ටාචාරය හදාගත්තේ. ජීනන්ද කියන්නේ මේක සමගිව හදාගත්තට ඔබට ඕනේ නම් ශිෂ්ට ලෝකේ ජීවත් වෙච්ච ගමන් මේ ස්වාධීනත්වය හොයන්න ඒකට මේ ශිෂ්ට ලෝකෙන් අවසර එනකන් ඉන්න බෑ දෙන්නේ නැහැ. කවදාකවත් දෙන්නේ නැහැ. ශිෂ්ට ලෝකේ අවුල් කරන්න යන්නත් එපා. මට ස්වාධීන වෙන්න පුළුවන්. අය මේක තමයි බුදුහාමුදුරු දීපු ස්වාධීන නම. මම දැන් මෙතන ඉන්න තාක්කල් කාටවත් ඇඟිලි ගන්න බෑ. ඇඟිලි ගහනවා නම් ඇඟිලි ගහන්නේ මානසිකත්වය හරහා. මම හිතනවා යා මම මේ මින් නිසා හරියට කරදර වෙයි, මෙයාට කරදර වෙයි කියලා. නමුත් ඇත්තටම නාකිය මැරෙන්නෙත් නැහැ, ඇඳහක වෙන්නෙත් නැහැ කියලා ගෙදර මිනිස්සු ඉන්නවා. ස්වාමීන් වහන්සේ බුදුහන්සේ කාලේ දේශනාවට කොවිඩ් කෝටි හතෙන් තුවාමාර සෝවන්ලා කියන සාමාන්‍ය ජීවිතේ ගෙවද්දී. ඔව්. සංඝසේ ඒ ඒගොල්ලන්ට ඒගොල්ලෝ යෝගාචර ජීවිත ගෙවන නම් සෝවන්ලා නැත්නම් බුද්ධ කාලේ නිසා නිකම්ම ඒගොල්ලන්ට ඒක ලැබුණාද? ඒක කියන්න අමාරුයි. අපිට එකට අඩු කරන්න අමාරුයි. නමුත් දැන් කාලේ අපිට ගන්න තියෙන්නේ ඒගොල්ලෝ ඔය බුද්ධ ජනතාවමති බේස් එක නිසා හරි කමන්නේ නැහැ. ගෙවල් දොරවල් කතාවල් මොකුත් නැහැ කරණ තියෙන ආගමික කටයුතු කරගෙන තියෙනවා. ඒක බුද්ධ ඥානයේ ඉඳීමත් වාසියක් වෙන්න ඇති. ජේතවනාරාමේ යවටත් හොඳ ভাইබ්‍රේෂන් එකක් තියෙන්න ඇති. ඉතින් ඒ නිසා අපිට දැන් බුදුන් නැහැ දැන් ජේතවනාරාම නෙවෙයි කියලා අපිට දැන් පෙන්කෙලින්ට ලයිසන් එකක් නෙවෙයි ඒක. අපි උත්සාහ කරන්නේ නැහැ ඒ වගේ තත්ත්වෙකින් ඉන්න පුළුවන් නම් අපිට හොඳයි. ඒක තමයි අපි අපි කරන්න තියෙන්නේ. අපිට සමාජලාට අඩි 7ක් පණින්න බැරි වෙන මොකද අඩි 7ක් පණින්න රියර්සල් කරනකොට හතරක්වත් පෙන්න හැකිනේ. එච්චරයි කියන්නේ. අපිට අඩි 7 පණින්න බෑ. අඩි 7කට උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා මේ උත්සාහ කෙරෙල්ලෙන් කිසියම් කෙනෙකුට හානියක් නෑ. පරිසර දූෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. Taman කෙලසෙන්නේ නැහැ. ඒ නිසා මේක කිසි කෙනෙකුට යුද ප්‍රකාශයක් නෙවෙයි. සුජානන්සේ කියන්නේ මේ සටන මේ කියන්නේ මේ කෙලෙස් එක්ක යන සටන පොදුවේ කරන්න යන්න එපා. ඒක අනිවාර්යයෙන් බරක් වෙනවා. තමන්ගේ වැඩේ. mind your business be mindful. එච්චරයි. ඒ selfish කියන්නේ. ඒකට selfish කෙනෙක් කියන්න බෑ. සතරින් enter වෙන්න selfish වෙනවා. එහෙම selfish කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ. self එක නැති කරන්නේ අපි හදන්නේ. ඒක selfish වලින් කොහොමද උත්තර දෙන්නේ? අනුන් ගැන හිතනවයි කියන එක ලෙඩක් නම් ඒක විකෘතියක් නම් ඒක තමයි මනුස්සයලා තියෙන ලෙඩේ. ඒකෙන් තමයි මනුස්සයා මෙච්චර මේ ප්‍රශ්න හදාගෙන තියෙන්නේ. අනුන් ගැන හිතිල්ල හිතනවට මේ මිනිස්සු කැමති නැහැ. දරුවෝ කවදාකවත් කැමති නැහැ දෙමාපියෝ Taman ගැන ඔච්චර හොයලා බලනවා. ඉතින් ඉතින් දරුවා ගැන වෛර කරන කෙනෙක් විතරනේ දරුවා ඉතුරු වෙන්නේ. ලොකුනා පොඩි කාලේදී නම් දුකම නෙවෙයි ඒක. ලොකුනා දැන් අම්මලාට වෙලා තියෙන්නේ පොඩි උනත් ලොකු උනත් දරුවනේ. එහෙම නැත්නම් දරුවන්ගේ දරුවනේ. මේ විදිහට අපි හදාගත්තට ඇත්තට මේ කවුරක්වත් කැමති නැහැ කාගවත් අධිකාරිය හරිත ජීවත් වෙන්න. ඒ නිසා අපිට බැරි වෙලාවෙදී අපි උදව් කරන්න ඕන දරුවන්ට විතරක් නෙවෙයි ලෙඩට උදව් කරන්න ඕනේ, වයසට ගියාට උදව් කරන්න ඕනේ, ඕන කෙනෙකුට උදව් කරන්න. මේ උදව් කරන එක නම් මගේ කියා ගන්න කිය ගමන් එතනින් ඊට පස්සේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා. මොනසේ කොටියට තුනහාර පන්සිල් රැකගෙන අටසිල් සමාදන් වෙන ඒ වගේ ජීවත් වුණාද නැත්නම් ඒයි බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා සිල් සෝවාන් වුණාට පස්සේ පංචිල් කඩන්න බෑ කියලා. ආ වෙනම සමාදන් වෙලා රකින්න සීලයක් නෙවෙයි අබබ්බෝ දස්ස පටිච්චාදාය. අබබ්බතාදිත පසසේ කට අබහුවේ. ඒ වෙනම කිල්ල පංචිල් ගන්න ඕන කමක් නැහැ. ස්වභාවයෙන් පංචිල් පීඩලා. දැන් අද අපි විශ්වාස කරනවා නම් අපි මේ මගේ දෙන්නා නම් මේ පිළිසම් සැපයන්න තමයි විෂීනස් කියලා කියන එකයි විෂීනස් කියන එකයි යෝගාවචරය කියන්නේ දෙකක්. විෂී කියලා කියන්නේ තමන් විෂයෙන් නලියනවා කියන එක. දඟලන විෂී. විෂී වෙන එකයි මේ සොලිටියුඩ් කියන එකයි දෙකක්. මේ වචනේමයි තේන්නේ විෂීනස්. මොකද ඔක්කොගේ සමගි වැඩ කරන මහතර ඉවර වෙනවා නේ අපි සංකාරයේදී සාමාන්‍ය අවුත් වෙන්නේ නැති වුණාට පිළිබඳව කරන කෙනෙකුට ඒ තරම් ඒගොල්ලෝත් එක්ක නෑනේ අද කරන ඒක කිසියම් ප්‍රශ්නයක් නෑ. Taman තමයි Tamanගේ ওই වයස තීන්දුව කරගන්නේ. බුදුජානක කියන්නේ ඔක්කොමලා බීයින්ස්. ඔක්කොම ජීවත් වෙන මිනිස්සු. වයස දාගන්නේ අපි, ස්ත්‍රී පුරුෂ භාවය දාගන්නේ අපි, පොහසත් උප්පත් දාගන්නේ ඔක්කොම අපි අපි මේ බරු වෙනගන්නේ. මනුස්සකමේට ඔය කිසිම දෙයක් අදාළ නෑ. වයස සීමාවේ අන්තිමටම දැන් වයස වෙච්ච කවුද සෝවාන් වෙන වයස රාහත කියන මනුස්සයා මේ අන්තිම හිඟන මිනිස්සෙක් දුක් නැහැ. කිහියෙක් කොහොම දුප්පත් බමුණෙක් අන්තිමට යාට කන්න බොන්න දෙයක්වත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ. පස්සේ ඉතින් අර පන්සලට ඇවිල්ලා පිම්බත් කාලා. එහෙම නැත්නම් ඔය ඉතුරු වෙන අවක්කාර පාත්තෙන් කාලා ජීවත් වෙලා තියෙනවා. ඉතින් යහ බොහොම සද්ධාවෙන්. ඉතින් සරුවචාන්සේ කට්ටිය ආලා වළු මේ මිනිස්සයා ගිහිව ඉන්න කාලේ, ගියක් නායකයෙක් කියලා ඉන්න, ගෘහපතියෙක් කියලා ඉන්න කාලේ උදව්වක් ලැබුවා කාටවත් මතක නැද්ද කියලා. සාරිපුත්‍ර සාධිකවල මට පින්නපාත පාත් බෙදලා. පින්නපාතට දවසක් බත්තන්දක් බෙදලා තියෙනවා කියලා. ඒකවල හිතෙන්නේ නැති වෙන උදව් කරන්න ඕනේ. ඊට පස්සේ සාරිපුත්‍ර සාන්ත පයින් ගත්තා ගිහිල්ලා පැවිදි කරගත්තා. පැවිදි කරලා ඉතින් මනසේ බුදුරජාණන් ළඟට ගිහිල්ලා කමටහන් අරගෙන පස්සේ බොහොම සුළු කාලෙකින් රහත් වුණා. රාජ සංයුත්තය කියලා වෙනම සංයුත්තනිකාය කොටසක් තියෙනවා. ඔක්කොම අයින් කරපො අවංක දුප්පත් මිනිස්සෙක් ඔක්කොගේ මාතපල්ලෙන් ගිහිල්ලා පස්සේ අන්තලකට ගිහිල්ලා අභිත්තකම් කරලා ජීවත් වෙන බුදුරජාණන්සේ පොඩ්ඩක් අත දුන්නා. ඒ දවස් උපෙන සාතික ඇත්ත පිළිද අපි අපි දාගත්තොත් තියෙනවා. අපි දාගත්තොත් මම මේ කට්ටියට දැන් කියන්නේ අසු අනුගමනන කට්ටිය සාමාන්‍ය වයෝ මුද්ද වුණාම නිදා ගන්නවා වැඩි එහෙම ඒකට පටන් ගන්න බෑ. ඒගොල්ලන් කිසියෙත්ම පටන් ගන්න බෑ. නෑ මම කියන්නේ භාවනාව පටන් ගන්න බෑ. භාවනාව පටන් අරගන්න තියෙන්න ඕන තමන්ගේ ඉඳුරන් තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් මට්ටම තියෙන්න ඕන. මේ පටන් ගත්තට පස්සේ අර විදිහ වුණාට ප්‍රශ්නයක් නෑ. ඒක නිසා කියන්නේ පමා වෙන්න එපා. පුළුවන් තරම් අපිට වෙන අපි ඊගාව પરම්පරාවට හරි කියන්නේ අමාරුයි උඹලට මේ වෙලාවේ වගේ කීම් තියෙනවා ලිංගික ඇඟීම් තියෙනවා බිස්නස් තියෙනක ඇත්ත. නමුත් අන්තිමට ඔය සූරා සාරේ උරලා දැම්මට පස්සේ අපලදා විදි කරපු උත්තර අපයක් වගේ මොකක්වත්ම කරන්න බෑ. ඒ නිසා පුළුවන් ක්‍රමයකට මේක දෙන්න කියලා. ඉතින් ඒක අපිට විකුණන්න අපිට අයිතිවාසිකම මොකුත් නැහෙනේ. අපිට තියෙන පුළුවන් විදිහට ඇත්තට හදා බෙදා දෙන එක මිසක් ආ. වයසට පිටන් කියන තුන ලෙඩ වුණාට පස්සේ ඇහැ කන පේන නොපෙන්නේ ගැලස වයසට ගියාට පස්සේ භාවනාව පටන් ගන්න බෑ. ඇත උන්දරම ඕනකමක් වෙනවා. දන්නවනේ පයින් දුන ඕනකමක් වෙනවා. ඕනකමක් කරන්න බෑ. ඒක ඒ භෞතික ශරීරයේ තියෙන දුර්ලභම නිසා වෙන එක. ඒක කාටවත් වළක්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා earlier the better. පටන් ගන්න තරමට හොඳයි. අන්නේ බාන කරන අවස්ථාවේදී දන්නත් වෙන අනුසිත නොදන්න තන වගේ වෙලාවකදී හෝ කිසියම් අවස්ථාවකදී කිසියම් ආලෝකයක් වගේ දෙයක් දැක්කොත් ඒක මනෝ විකාරයක් නොවෙනවා නම් ඒ දිහා බලා සිටීම කරන්න ඕනේ එහෙම නැත්නම් ඒ නිසා ඒ නිසා බලා සිටීමේ Tamanට පහළම මනාපමනාපදේ. ආලෝකයේ කිසිම කෙලෙසයක් නැහැ. ඒ නිසා ඒකට පහළ වෙන මනාපමනාපදේක තමයි අපි එකකින් ගා ගන්න තැන. අපි ඒක පටලවා ගන්න තැන. අපි කොමිට් වෙන තැන. ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක ඒක දැනගෙන ඉන්නවනම් මනාපමනාප පහන ප්‍රශ්නකුත් නැහැ. මට මේක දගෙනවා මනාවයක් පහළ වෙනවා. සමහරලාට ඒක දගෙනට සමහරට සත්‍යට අමනාපයක් පහළ වෙනවා. මේක සමචේ පැත්තට යනවා දන්නේ නැහැ. අරීමේ කියලා. ඕන දෙයක් වෙන්න පුළුවන්. කොහොම හරි Taman ඒකට කොමිට් වෙන්නේ Tamanට කෙලස් වෙන්නේ Tamanට චේතනා පහළ වෙන්නේ Tamanට සංස්කාර වෙන්නේ ඒ පහළ වෙන දෙයට හිත ඒ වෙලාව මම නෙවෙයි මගේ හිත දක්වන ආකල්පේ. ඒ මගේ හිත දක්වන ආකල්පය දකින්න බුදුන්න බෑ ළඟ භාවනා කරන එකට බෑ Tamanට විතරයි පුළුවන්. ඒකයි සතිය කියන්නේ. පහළ වෙන මනාපමනාපද. ඕනම දෙයක්. මනාප පහළ වුණා තමනාප පහනවා දෙකම හොඳ නැහැ. දෙකම ප්‍රතික්‍රියා. දන්නේ නැතුව ඒක කොහොමනම් පිළියම් කරන්න බෑ. ඒ නිසා ඒක පහළ වීමට වෛර කරන්න එපා. පහු වෙනකොට තේරුම් කරලා දෙනවා අය පහළ වීම උඹේ වැඩක් නෙවෙයි. ඒක හේතුඵල ධර්මක වෙන එක. නමුත් පහළ වෙච්ච බව නොදැනුවත්ව මන අපිට මන අපිට නතු වුණොත් ඊට පස්සේ වෙන ඔක්කොටම වග කියන්නේ. ඔක්කොම කර්ම වාටපත් වෙනවා. ඒ නිසා අපේ ප්‍රධාන දේ තමයි එන දේ මොකක් ආවත් ඒ දේට අපි දක්වන ආකල්ප පිළිබඳව නතු වෙන්නේ නැතුව, ගැටි වෙන්නේ නැතුව ඒ ආකල්ප පිළිබඳ බුක් කීපින් කරන්න ඕනේ. ඔත්තැබීමක් කරන්න ඕනේ. මේක දකින්න මේක වෙනවා, මේක දකින්න මේක වෙනවා. එයින් එහාට ගියොත් වෙන්නේ ඒ මනාප ගතිය යටතේ තමයි ක්‍රියාත්මක. අමනාප ගතිය යටතේ ක්‍රියාත්මක. ඒකට ඒකාන්තයෙන් කරනවා. මනාපමනාප දන්න මට්ටමට આવොත් නොදන්න මට්ටමට වැඩිය හොඳයි. ආලෝකයකුත් පහලලා තියෙනවා, දැකලත් තියෙනවා, දැන් දැල්ල දකිමිනුත් ඉන්නවා. මේකට මනාපේ පහළ වෙච්ච බවක් දන්න. තමනාපේ පහළ වෙච්ච බව දන්න. ඒ තාක් තමන් අරසයි. සමහර වෙලාවට ඒක පැටියක් තියෙන මේ මනෝ විකාරයත් වෙනස් නැත්නම් තකින එකක්ද කියලා. ඒත් ඒත් ප්‍රශ්නයක් නෑ. ඒ ඒ මනාපේ ඒකට අපි හිතුව මනෝ විකාරයක් මනාපේ පහළ වුණා. ඊට පස්සේ මට මේක වේවා කියලා ඉතින් අපි දඟලලා හරිගෙන ඉතිච්චා පශ්චාත්තාප වෙනවනේ. ඇත්ත දෙයක් පහළ වුණා. මනාපේ පහළ වුණා. මේක මට වේවා කියලා හිතුවා. ඒ වුණත් මේක වෙනස් වෙනවා. ඒත් දුකට හේතු වෙනවා. නිසා ඒක ඇත්ත දෙයක් හෝ මනෝ විකාරයක් වුණාට එතනදීම අපිට ඒක වෙරිෆයි කරන්න ක්‍රමයක් නැහැ. මෙතෙන්දී අපි suspended decision. evenly suspended attention, suspended decision. Let it happen again. Let it happen again. ඒක decide කරන්න බුදුහාමරටත් බෑ වටත් බෑ. information මදි, සාක්ෂි මදි. ඒ නඩුව ආයෙ ගන්න ඕනේ. ගංගා ආයෙ මේක වෙනකන් ඉන්න එකයි තියෙන්නේ. ඒක තීන්දුව කරුවයි කියලා මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. හිත ලකුවට මේක අරගෙන දඟලන්න හදනකොට කියන දෙන්නේ ඒක ඔක දඟලන ගත්තොත් ඊගා චිත්තක්ෂණයට අපි විවුර්ත නැහැ. අර වෙච්ච එක ඔළුවේ වැඩ කරනවා. අපි කරන්නේ ඊගා චිත්තක්ෂණයට බලා ඉන්නවා. හැබැයි අදහසක් තියෙනවා. අනුපස්සනා කරනවා. නැව දවසක් මේක එයි. මට ඇත්තටම පණිඩියක් තියෙනවා නම් එනවා ආපහු. ආපුවාම බලතැගේ අදට වැඩිය අද අත්දැකීමේ සාරයත් එක්ක මේක මන අපේද්ද මේක හිතලුවත් ප්‍රත්‍යක්ෂයක්ද අපි වෙලා තියෙන අපි මේ හදි තක්කමුක්කක් ඇති කරගෙනවා ඉක්මනට මේක විසඳ ගන්න ඕනේ ඒ තක්කමුක්කෝ හරහා දෙකොණ පළ ඉලක්කෝ පත්තු කරගත්ත එක්කනා වගේ පිටිපන්තව දෙකොණින් පත්තු කරගත්තා වගේ වලි මහමනු මගේ වලිකට ගිනි තිබ්බ වගේ වාලේ වහයට පැන පැන නටනවා. බාන්තිය නංග පයින් පයින් වාලේ පිච්චෙන්න පටන් ඒක මේ ඒ පෘථග්ජන ගතියක් වෙයි. අපි මේ ප්‍රශ්න දැවෙන තත්ත්වයටපත් කරගන්න. ජනමාධ්‍යෙන් කරන්නේ ඔච්චරමයි. වෙන මොකක්වත් ජනමාධ්‍යෙන් කරන්නේ නැහැ. කොහේ හරි පොඩ්ඩක් තියෙනවා. ඒක විශාල කරලා මිනිස්සුන්ට පියාගත්ත බත කන්න බැරි වෙන්න එක්සජරේට් කරනවා. දේශපාලන නැති කරන්නේ තොච්චරමයි. ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් කරන්නේ තොච්චරමයි. ඉතින් අපි දැනගන්න මේ හැම කෙනාම බලන්නේ මගේ අවධානය ගන්නයි. මට තියෙන්නේ ඔක්කොම තියා එකක්වත් ප්‍රතික්ෂේප කරන්න තමයි ඔක්කොම ඕන විදිහට යෝජනා ගෙනාවු දාවයි පොට්ටෙක් වගේ ප්‍රතියා බලාගෙන. වීරෙක් වගේ අහගෙන ඉන්න. එනතන් ඇහ කන නාසය නැති එකෙක් වගේ ඔය බම්මනියෝ කියලා කියන්නේ ඕටිසම් කියලා ගත්තේ. ඒ හැදි කෙනෙක් මේ බලාගෙන ඉන්නේ ඉතින්. ඉතින් ඉදිරිපත් කරපමණ දර දෙන මොහොත් එක බිස්නස් කරන්න බෑ. එච්චරයි දෙන්න ඕනේ පණිවිඩය. බම්මනියෙක්. මොහොත් එක බිස්නස් කියන්න බෑ. අපි මොන විදියෙන් හරි සංඥාවක් දීපු ගමන් ඒක තමයි යා බිස්නස් වලට ඉන්වෙස්ට් කරන්නේ. අපි දෙන්න ඕන ෆුල් ඇටෙන්ෂන් එක තියෙනවා. ඔයාගේ පණිවිඩය මම ගත්තා. හැබැයි මේක එළියට යන්නේ නැහැ. ඒ රියැක්ෂන් එකක් යන්නේ ගියත් නිකන් ඔය නිකන් බකන් නිලාගෙන ඉන්නේ. දැන් නැත්තම් තන්න රති රඟා තුන්නේ දා නටන වෙලාවේදී බුදුහාමුදුරුවෝ ඇහැකොණකින් බහලා හැක් ගැහුවා නම් මොකද වෙන්නේ? සාවුල් කුමාරයාට පස්සේ තව පරම්පරාවක් එනවා. දැන් තිකිරුවේ දැක්කට මොකද නොදැක්කා වගේ භාවනා කරලා හිටියා. බුදුන් කොහොම රංගන කරන්නේ නැද්ද දැන් කියන කට්ටිය නටන්න නැතිලි බේනවනේ යන බන් ගන්නා රති රංග රංගන කොහොම රංගන නටන්නේ නැද්ද තාත්තට කියලා අපි අයියා තාත්තට වෙනවා අපි වැඩේ දෙන්නම් කියලා දැක්කට නොදැක්කාසේ ඇහුනට නැහැ වුණාසේ හිටපුවාම ඒ රංගන වලට දෙන්න ප්‍රධානම උත්තරය තමයි ඒක. ඊට පස්සේ ඒගොල්ලෝ විශාල පරාජයකට පත් වෙනවා තාත්තට කියලා report කරන්න වෙනවා. ඔයා කියපු කතාව ඇත්ත බැරි වුණා වැඩේ කරන්න. ඒක දැන් අපි අහත්ීම මොකක්දන්නේ අදවින් මනුෂ්‍ය ලෝකයේ ගානදත්තෙන් පස්සේ සෝවන් නෑ ඒ අතරතුර ඒක ඉස්සරහම පස්සට ආගත් උත්තරේ මොකද යා ඉතින් මේ ලෝකේ දැන් ඉඳලා ඉස්සරහින් දුක ලෝකවල ඉන්නවා නේද සන්නත් මුෂ්ටික දේවතාවුන් ඉහළට ගියාය එදා ඒ දවසේ එදා ඉහළට ගියා හරි රහත් නම් වෙන්නේ කිව්වා. ඔය සාමාන්‍ය ථේරවාදී කෙනා 18 කලක් බ්‍රහ්මයෝ නිවන් දැක්කයි කියලා. මනුස්ස ලෝකෙ නෙමෙයි අනිත් ලෝකවල. ඒක අපිට අදාළ නෑ මොකද අපිට අපිට පේන්නේ අපිට පේන දෙයක්. ඉතින් යතින් බලනකොට කොණ්ඩඤ්ඤ සාංශය තමයි බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ තත්ත්වයට පත් කරේ. නැත්තම් බුදුහා නිකම්ම බුද්ධ විතරයි. දාලාකාරාන්න බුද්ධලාට දෙන්නම ලෝක නිසා ඒගොල්ලෝ සෝවාන් වත්තලා නැහැ. ඒක ඒගොල්ලන්ට බෑ. බුදුහාමුදුරුවෝ දැක්කා ඒක ඒගොල්ලන්ට වැඩක් වෙන්නේ. මොකද සෝවාන් වත්තේ කියලා වෙලා හිටින්නේ ඒ දැහැන්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම බ්‍රහ්ම ලෝකේ හිටිය ඔක්කොම නිවන් දැකලා නැහැ. හැබැයි ධ්‍යාන ශක්තිය තියෙනවා. දිවි ලෝකේ ඉන්න ඔක්කොටම පෙර පින තියෙනවා. ධ්‍යාන මාර්ගඵල නැති වෙන්න පුළුවන්. නමුත් ඒ දේ ඒ අත්ව නිවන් දැක්කයි කියලා කිව්වට මනුස්ස ලෝකේ වෙරිෆයි කරන්න බෑනේ. වෙරිෆිකේෂන් ෆැක්ටර් එක නැහැ. වෙරිෆිකේෂන් ෆැක්ටර් එකේ තියෙන සෝන් කොණ්ඩඤ්ඤ සංස්කාර විතරයි. ඒසාර ඔක්කොගම එකත් හරි. ඇතර මේ පොතේ සඳහන් කරලා නැහැ 18 කලක් නිවන් දැක්කයි කියලා. පොතේ සඳහන් කරලා තියෙන්නේ කොණ්ඩඤ්ඤ සංස්කේ අඤ්ඤාභාවය ඉතින් අටුවාචාරින් වහන්සලා ඒකට එකතු කරනවා ඒ අවස්ථාවට විශාල නොපෙනෙන විශාල පිරිසක් නිවන් ලැබුවයි කියලා. සරුවචනාංශික වචනයක් සඳහන් කරන්නෙත් නෑ. මේ අපිට උගාවක් අවශ්‍යලා තියෙන මේ සැකය කියන ප්‍රශ්නේදී වෙරිෆිකේෂන් එක. අපිට වෙරිෆයි කරලා දැනගන්න ඕනේ. වෙරිෆිකේෂන් එක සිවිලයිසේෂන් එකත් එක්ක කියන ප්‍රශ්නයක් තියෙනවා. අපිට කොච්චර සැප ලැබුණත් වැඩක් නෑ අල්ලපගෙතට වැඩියෙන් නැත්තම්. ඒකනේ ඕන කරලා තියෙන අල්ලව ගෙදර කීට පෙන්වන්න නැතුව මොනවා කෑවත් නැහැ. ඉතින් කොනවා තිබුණත් ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ අල්ලව ගෙදරට හින්ට කියන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා අපිට ස්වාධීන වෙලා පුද්ගලිකව මොන සැපවින්දත් ඒකෙන් කිසිම තෘප්තියක් අපිටපත් වෙන. අපිට ඒක ඒකේ අර ගටා බැලීමක් නැහැනේ. මේ සිවිලයිසේෂන් වල තියෙන්නම ওই ගටා ගට ගටා. එකිනෙකට එකන කැපී පෙනීමේ ආසාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක රැට් රේස් එකක්. ඒක හොඳටම දන්න මිනිහ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කරන මිනිහ. ඌ දන්නවා යෝ දන්නේ නැහැ ඕගොල්ලෝ මේ සම්තෝෂ අල්ලපු කෙස් කියන එක දැකලා තියෙනවද? ඊට වැඩි ලොකු එකක් අපි ළඟ තියෙනවා ගන්නවද? මාර කතා දෙකක් නැහැ. මොනවා හරි කමෙන්ට් එක ගන්න. මේ ඌට කියන්න තියෙන මේ ටික පොඩ්ඩක් ලොකු එක අල්ලපු කෙස් තියෙනවා කියන එක විතරයි. එච්චරයි. ඒ නිසා අපි මේ හොයන සැප මොනක්වත් යුටිලිටි වැලිය වලට නෙවෙයි. මේ සිවිලයිසේෂන් එක යදෙන උරුට්ටුවට අපි දුවනවා. රැට් රේස් එකක් වෙනවා. ඒ නිසා අපි පැත්ත කරලා විවේක වෙලා ඇස් දෙක වහගෙන අපි මොන සැප වින්දත් අපිට ඒක කොහොමඩක්වත් බිස්නස් කරන්න බෑ. ඇමරිකාවේ දේ කට්ටිය කතා කරලා කියනවා ඇමරිකාවේ මොන බිස්නස් එක කරත් ලැබෙන තෘප්තියට ටැක්ස් කරතයි. මොකද තාම ප්‍රථම ධානයට ටැක්ස් කරන්න පටන් ගත්තේ නැහැ. ඒකාන්ත සැපයක් තියෙන. තාම අහුනේ නැහැ මේක මෙෂර් කරගන්න. අහුවෙච්ච ගමන් කියන ඇමරිකාවේදී නම් ප්‍රථම ධානය ලැබුවොත් පැයක් හිටියොත් මෙච්චරක් ගන්න. ටැක්ස් කරනවා. මේක අල්ලන්න බෑ. ඉකොනොමිකට වැටෙන්නේ නැහැ. මොකද හේතුව වෙරිෆයි කරන්න බෑ. ඒ නිසා මේ වෙරිෆයි කරන්න බැරි ගතිය අධ්‍යක්ෂකව නැති කරන්න විශාල බරක්. ඇත්තක්ද මේක ඉස්සරහද මේක පස්සද කියලා. ඉතින් ඒක නිසා මේ වෙරිෆිකේෂන් ෆැක්ටර් එක තමයි මේ කායනුපස්සන ඉස්සරහින් තැබීමේ තියෙන ප්‍රධානම දේ ආශස්වසස දාලා බලන්න සැකනම්. ආශස්වසසේ පේනවනම් ඉතින් නොන නොලබලා ඉස්සරහට නොගියට වැටිලා නැති බව තේරෙනවානේ. මම දැන් ආනපනේ තියෙනවනේ දැන්. ඒ තමයි කය තියෙනවනේ. ඒක තමයි අපි ගන්න බෙන්ච්මාක් එක. ඒක තමයි අපි ගන්න pivotal point එකට. reference point එකට ගන්න එකයි. ඉතින් ඒක ඉන් එහාට ආනපාන කියලා මහා ලොකු දෙයක් ඇත්තේ නැහැ. ඒක උනාට පස්සේ තමයි සැක නැත්තම් මොනම දෙයකටවත් අයින් කරන්න. කඩාගෙන යන එකයි තියෙන්නේ. ඒ සාමාන්‍ය එතනදී කියනනේ සාමාන්‍යයෙන්. පිළේ කිසිවෙක් නොවෙන්න කලින් කිසිවෙක් විය යුතුයි කියලා. ඒ තමයි ආනපාන කියන්නේ කිසිවෙක් කරලා පෙන්නන්නේ. මම හුස්ම ගන්න මිනිසෙක්. ඒක අරගෙන ඉවරලා අනපය නැති කරන්න යනවා භාවනාව. ඒකට කියනවා මිනික් වෙලා නොකෙනෙක් පාටපත් වෙනවා. කිසිවෙක් වෙලා නොකෙෂෙක් පාටපත් වෙනවා. සම්මත භාවනා කරනකොට හැමදාම එකම සතුටේ භාවනා කරන්නේ නැත්නම් ඉඳ ලැබෙන විදිහට ඒ හැම අපිට choice එකක් නැහැ නෑ දැන් මෙතන online choice එකක් පුළුවන් ඒක දැන් ඒක ඒමද වැඩි හරි ඊට දැන් දවස් 14 වුණාට පස්සේ මොකද වෙන්නේ ඒක තමයි ඒක අපිට ඒක එක එකනාගේ රුචිය හොඳම තේ කියලා කියන්නේ Tamanට හිත සීසන් වෙන්න ඕනේ නම් සීසන් වෙනවා කියලා කියන්නේ අනිකුත් ෆැක්ටර්ස් ඔක්කොම ෆික්ස් වෙනවනේ මේකද ඉතින් ඒකට තියෙන එකම වෙලාවේ එකම දිශාවේ එකම තැන එකම ඩිස්ටන්ස් එකේ කරනවා නම් ඉක්මනට හිත ෆැමිලියරයිස් වෙනවා නමුත් අපි පිං මදි අපට එහෙම ලබන්න පිං මදි ඒක නිසා අපිට ඒ ඒ දේ ලබා ගන්න අපි සුළු කාලයකට එතන ගිහිල්ලා ලබාගෙන ඉනවා ඒක නිසා ඊගාව ඔප්ෂන් එක තමයි අවුවෙන දේ හැටියට නොකර ඉන්නවට වැඩිය සක්මන් කරන එක හොඳයි ඊට පස්සේ සක්මන් කරනකොට විවිධ ක්‍රම තියෙනවා. ඒ හැම එකකින්ම කරන්න හදන්නේ අර සතිය දියුණු කිරීම සඳහා උපරිම වාසිය උපරිම කියන්නේ අනුග්‍රහය දැක්වීම කියලා කියන්නේ. ඉතින් ඒකදී එකම තැන කරන එක එකම තැන කරනවා නම් සිද්ධ වෙනවයි කියලා ඒකට කියන්නේ සීසන් වෙනවයි කියලා. තැනට සීසන් වෙනකොට එතෙන්ට යනකොට මූඩ් එක එනවා. තැනට යනකොට මේ මූඩ් එක එනවා. ඒක තමයි අපිට තියෙන ලාභේ. මේ භාවනා ශාලාවට එනකොට අපි දන්නවා එන්නේ මෙතන කතා කරන්න නෙවෙයි. ඉතින් එන්නේ වෙන දෙයක් නෙවෙයි. එනකොටම හැම කෙනාම ටිකක් calm down වෙනවා. පාඩි වෙලා ඉඳලා ඇස් වෙලා එනවා. ඒ ඒ මේක සිද්ධ වීමෙන් වෙච්ච වැඩේ. ඒකට කියන්නේ good vibes කියලා. good vibes භාවනා කරන පිරිසක් ඉන්නකොට තමන් හැමදාම භාවනා කරපු තැනට යනකොට ඒ mood එක ගන්න පුළුවන්. ඒක වෙන මොන ක්‍රමයකින්වත් ගන්න බෑ. නමුත් තන වෙනස් වෙච්ච ගමන් ඒ mood එක ගැනීමේ speed එක අඩු වෙනවා. ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව යෝගාචර group එක අනදාන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද මේ දැනම එකක් තියෙනවා සාමාන්‍යයෙන් තවතනින්ද දෙක දෙකම තියෙනවා අපි ලොකු සංස් හදපු කාලසටහන තියෙනවා නිසා පොදුවේත් භාවනා ශාලාවේ භාවනා කරනවා නමුත් ඔක්කොමලා පූර්ණ කාලේ භාවනා කරන නිසා කියන කට්ටිය නිසා group meditation වලට ආවේ නැහැ කියලා කාමරේ හිටියා කියලා ප්‍රශ්නකුත් නැහැ හැම කුටියක්ම මේ ආරණ්‍යයක් වගේ. ඇතුලේ දක්වන තියෙනවා පිට දක්වන තියෙනවා වාඩි වෙලා ඉන්න පුළුවන්. මම කරනකොට දැන් වෙලාවකට කකුල උසනවා යනවා ඒ කියනවා ඒ ටික විතරයි අන්තිමට තේරෙන්නේ. එච්චරමයි තේරෙන්නේ නෑ. ඇස් දෙක හදද්දී ලෝකේ ඒ අන්තිමකට තේරෙන්නේ එච්චරමයි. එතනදි කියන්නේ දැන් මගේ සක්මන් භාවනාවේ ඒ සාමාන්‍යයෙන් ඒක තැම්පත් වෙන නෑ ඒක තැම්පත් වෙන එකයි මේකයි අතර තියෙන නිකන් දුරස්ත සම්බන්ධතාවයක් ඉච්ඡ සම්පත් වීම සඳහා හොඳම දේ තියෙන්නේ effortlessly සත්‍ය ලක්මන යන්න ඒ වෙලාවේ මොනවද දැනුණත් ප්‍රශ්න නෑ effortlessness auto piloting යනවනම් එතෙන්ට යනකම් අපි ටිකක් ගයිඩ් කරන්න ඕනේ එතෙන් යනකම් ගයිඩ් ඈ මොකද කියන්නේ ඔය වයින් කරෝ බොනික් එක වගේ ඔල්ලොසු බට් එක වගේ ඒක යන්න පටන් ගන්නවා ඒක තමයි සීසන් වෙනවා. ඊට පස්සේ තමයි හිත විස්්‍රාම වෙන්න පටන් ගන්න. එතකන් එතෙන්ට එනකන් තමයි අපි ඉස්සලා වම දකුණ බලනවා. බැරි නම් ඔසවන දකුණ බලනවා. බැරි නම් ඔසවන යන තමයි ඔක්කොම එකක්වත් නැතුව බැරි ඉන්ෙවිටබල් ස්ටේජස් මොකක්වත් නැහැ. තමයි තේරෙනවා නම් මේ හරි මේ දුවදුවා හිටපු හිත දැන් සක්මනට දාගන්න එපා බබෙක් නිදි කර ගන්නවා වගේ. ඊට පස්සේ මේක එෆර්ට්ලස් යන්න පටන් ගන්නතර පස්සේ ඉඳගෙන හිටියත් එකයි. සක්මන් කරත් එකයි. සංඛාරයක් කියලා එකක් නෑ සක්මන් කරන කෙනා තම කැමති විදිහට කැමති විදිහට හිත එක්කන් කරගෙන ඉන්නමයි ප්‍රධානම. ඒක තන් කියවනේ මේක දැන් හිත නිදහස් වෙන්න අරින්න ඕනේ මේ කටයුත්ත වෙනවා එයාගේ මාර්ගයෙන්ම. ශරීරයේ බොඩි නොලෙජ් එකෙන් කටයුත්ත වෙනවා. ඒකත් කාටවත් දකින්නට විකාර වෙන ස්වරූපෙට හෝ ලෙඩ වෙන ස්වරූපෙට හෝ විෂම බර තාලයකට නෙවෙයි. සාමාන්‍ය ස්වරූපෙට ඒක සිද්ධ වෙනවා. එතකොට හිත නිදහස් වෙනවා මේ ආදියා බලන්න පුළුවන් පිට කෙනෙක් වගේ. Taman දිහාම Tamanට බලන්න පුළුවන්. මේ කටයුත්ත වෙන ස්පීඩ් එක කොහොමද වෙන්නේ කියලා ඒකට තියෙන effortlessness නිසා අනායාසයෙන් වෙනකම්ම මේ අපි ගයිඩ් කරනවා. පොඩි පොඩි guided meditation එකක් දෙනවා. ඊට ඉස්සලා ප්‍රශ්නේ සීසන් වෙච්ච තැනට යනකොට ඉබේම එතෙන්ට ඉක්මනට වැටෙනවා. ඉක්මනට ඒ මූඩ් එකට එනවා. මූඩ් එක මොකද්ද? අනායාසයෙන් කරන එක. ඒකට තමයි අපි අනුග්‍රහ කරන්නේ. ඒකට අනුග්‍රහ කරන්න නොලැබුණයි කියලා කරන්න දෙයක් නැහැ. එතන තියෙන ස්ටේජස් ටික පෙන්ලා දීලා තියෙනවා මේක ෆේලියර් එකක් වුණොත් මේක කරලා බලන්න කියලා. නමුත් අපිට යන්න පුළුවන් නම් එෆර්ට්ලස් තැනට ඉසල ගිහිල්ලා පුරුදු වුණාට පස්සේ තමයි ඒක තේරෙන්නේ. ඊට පස්සේ තේිනවා මෙතඩ්ස් ඔක්කොම මොන්ටිසෝරි වැඩක්. අවශ්‍ය කරලා තියෙන්නේ නිසින්ින්ද භාවනාව යන්න ඕනේ. නිසින්ින්ද සක්මන යන්න ආරින්න. එෆර්ට්ලස්ලි යන්න ආරින්න. අනම් ඒක විහපත බා. ලබන මේක ඉවර කළේම ඉරියව්පත කියලා කියන්නේ අපි ඇත්තටම ඉඳගෙන ඉන්න ඉරියව්ව එක ඉරියව්වක් සක්මන් ඉරියව්ව තව ඉරියව්වක් හිටගෙන ඉන්න එක තව ඉරියව්වක් නිදාගෙන ඉන්න එක තව ඉරියව්වක් ඉතින් මේ අතර අපි ඉඳගෙන ඉන්න එක තමයි මේ සතිය පටන කරාට සමාධිය ඇති වෙන හොඳ මේක ඊකාට පෙන්ලා දෙලා තියෙන ඊට වැඩි ටිකක් ක්‍රියාකාරකම් කරද්දිත් අපිට ඒ සතිය එච්චරම ගැඹුරට නැතුණාට කළ හැක්කක් එතකොටත් හිත විශ්‍රාම වෙන්න ඉඩ තියෙනවා. අනායාසයෙන් කෙරෙන්න ඉඩ තියෙනවා. එතකොට අර සක්මන වගේම පරියන්ක වගේම නොවුනට සක්මනේ යම් යම් ආනිසංශ එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඒ දිනදා වැඩවලට අපිට ඒක තවත් එක්ස්ටෙන්ඩ් කරලා ගන්න පුළුවන්. ඒකත් කායන. ඔක්කොම කායන ප්‍රශ්නවල වැඩි. වැඩිගේ ඉතකන භාවනා කරන්න ඕනේ ඉතකනක් බලන්න. දැන් සම්පූර්ණයෙන් තමයි මම දැක්කපු මට තේරෙන ඉතින් ඒක එක විදිහට උදම ක්‍රමය මට හම්බෙච්ච. ඒ කියන්නේ අනිත් වාර්තායනකට කියන්න පුළුවන්. හිතමිනුත් කරන්න පුළුවන්. භාවනාව ඇස්සරගෙන වාර්තායනකට කියන්නේ ඒ උනට සක්මන් කරනවා විතරයි එකම තැන තියෙන හුඟක් ඒ වගේ තැනක මේ සොෆ්ට්වෙයාර් එක අල්ල ගන්න ඕනේ. තමන් මේ සොෆ්ට්වෙයාර් එක අල්ලගත්තට පස්සේ ඒ ඒකෙදි පුළුවන් තරම් හිතට ෆැමිලියට ඇස්සෙන්න දෙන්න ඕනේ හිතට gedara ගියා වගේ දැනෙන ඉඳලා ඉන්න ඕනේ විශ්‍රාම වෙන්න දෙන්න ඕනේ උදේකලා වෙන්න දෙන්න ඕනේ ඒ කියන්නේ මේකට කිසිම දෙයක් පිටින් අවශ්‍ය කරන්නේ නැහැ මේ ඔක්කොම තියෙනවා මොකද මේකේ නිසින්ින්දේ පිරිච්ච ගතිය සම්පatti කරගතිය තේරෙන්නේ ඒතර බැටරි charge වෙනවා අනික හැම කරන්න ගියාම හැම වර්ධන එකකදීම අපිට self criticism එක එනවා බය වෙනවා ලැජ්ජ වෙනවනේ ඒ හැම එකක්ම negative elements කරන්න දෙයක් නැහැ. සක්මණේදීත් ඇතිනව අඩු දේ මොකද්ද? පරියන්කේ මම දැකලා තිබුණා මගේ පුද්ගලික භාවනාව මට ගෲප් මෙඩිටේෂන් ඇර තනියෙන් භාවනා කරලා හරියන්නේ නැහැ. මම ඒකයි මේ රට රට වල යන්නේ. කොයි කොයිද තනියෙන් භාවනා කරන්න කිය ගමන් සමහර වෙලාවල් තියෙනවා මට එන්නේ නැහැ මේ මූඩ් එක. මම දන්නවා මගේ මගේ භාවනාව මේ ඔක්කොරම සතුටු ප්‍රිය උපදවන එකක් නොවෙන්න ඉඩ තියෙනවා. මට කරන්න දෙයක් නෑ. මට වෙලා තියෙන්නේ මට මේ මයිකල් ජැක්සන්ට සින්දු කියන්න කට්ටි ඉන්න ඕනේනේ. එතකොට මූඩ් එකේ ඉන්නේ මම දැකලා තියෙන දැන් උග වෙලාවට මේ හේ නිසන් වන්ට කට්ටත් හපියට කියනවා ගෲප් මෙන්ටේෂන් හරිය පනිෂ්මන්ට් එකක් අපිට කරන්න බෑ කියලා. ඒක කමන්නේ. ඒකට ඔයාලට ඕන නම් ඔයාලට ඒක කරගන්න. හැබැයි මට පේන්නලා තියලා තියෙනවා මට නැත්තම් ওই නිදිමත ගති එහෙම නැත්තම් ওই විවිධ එක එක තැන් වලට හිස දුවන ගති හරි වැඩි වෙනවා ඒ ගෲප් එකේ ඉන්නකොට එක පාට අවදි වෙච්ච ගමන් ආයෙ ලැජ්ජාව පිහිටනවනේ මම දැන් ඉන්නේ දැන් ගෲප් මෙඩිටේෂන් එකනේ ඒක මහසි සයඩෝ අප්‍රීෂিয়েට් කරලා දෙනවා මහසි සයඩෝ තමයි ඔය දවස් 10 භාවනා ක්‍රම දාලා කාටක පිටපණින්න බෑ ඒ කාලේ හරියට ට්‍රක් එකේ ඵලයක් ඉතින් ඒ ක්‍රමයෙන් අපි කොමිට් වෙනවා අපි අපි ගෲප් එකට කොමිට් වෙනවානේ ඒ ඒ කොමිට් වෙල්ල සමහරුන්ගේ හීනමාන තියෙන කට්ටියට ඒක අවශ්‍යිත වෙනවා. ඒ කට්ටියට හරි ලැජ්ජයි. මට හරියට වාඩි වෙන්න බෑ. මට මේක වෙනවා අරක මේක වෙනවා. ඒ හැම එකක්ම මට කියලා තියෙනවා. ආවේ මහාලක පඬිතුයා වුණාට මෙන්න මේ දුර්ලභම් කරන මම කොයි ටික හදාගන්න තමයි මට ඕනේ. මට කවුරු සන්තෝෂ කරන්නේ නෙවෙයි ඕන වෙලා තියෙන්නේ. ඒ නිසා මම ගෲප් එක තමයි යන්නේ. ඒක මගේ හැටියක්. ඒක හද්දා තියෙන සංඝාප්ත වුණත් දැන් මෙතනදී හදනවා මේ ගෲප් එක වල පහගන්න බෑ. අපි සම්මාන කරනවා. ගෙදර භාවනා කරනකොටම වැඩි කියන්නේ මෙතෙන්දි බුද්ධි එනවා ගෙදෙද්දි බුද්ධි එනවා මේක බුදු වෙනවා ඒ ඔක්කොටම නෑ ඒක ඔක්කොටම නෑ සමහර වෙලාවට හරියට ක්‍රිටිකල් හරියට බයිනවා මේ ඔහොම භාවනා කරන බුදු දානanse කාලේ තිබුණේ නෑ මේ හත් දවසේ භාවනා දහ දවසේ භාවනා කියලා ඒකට චෝදනා කරනවා. ඒ අර අර මේකේ පුංචි යුටිලිටි වැලියු එකක් තියෙනවා. ඒක දන්නේ නැති කට්ටිය කියනවා ඉතින් ඒ දවස්වල බුදු ජානංශය ඕම 10 10 භාවනා රිට්‍රීට් කිරුවේ නෑනේ. ඇත්ත. ඒ ඒ වුණාට අපිට ඒක යුටිලිටි වැලියු එක තියෙනවනේ ඉතින් අපිට තියෙන්නේ එතෙන් ගිහිල්ලා හරි කමන්නේ. යහප්පු වෙලා සක්මණේ නම් හරියන්නේ වැඳලා. ඒකෙන් තමයි අර කොන්ෆිඩන්ස් එක ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක ඩයිවර්සිෆයි කරනවා ඉඳගෙන පොඩ්ඩක් බලනවා හිටගෙන පොඩ්ඩක් බලනවා නිදාගෙන බලනවා. ඒක කරගත හැකි ඕන තරම් අර පළවෙනි ඇන්කරේජ් එක පැලේ මුල අත ගන්නකන් තමයි අමාරුව. නෑ ඒක තමයි මම කියන්නේ ඒවා ඔක්කොම opportunities possibilities. හැබැයි පටන් ගන්න හොඳ නැති වෙන්නේ ඉතින්. පටන් ගන්න කෙනෙකුට ඒක රෙකමන්ඩ් කරන්නේ නෑ. හිටගෙන ඉන්න එකයි මේ ඉඳා ගන්න එකයි රෙකමන්ඩ් කරන්නේ. සක්මනයි පරියන්කයි කියන එකකින් අදහස් කරන්නේ අනිකව කරන්න එපයි කියලා. අනිත හැම එකක්ම පාවිච්චිට ගන්න පුළුවන් මේකෙන් අල්ලගත්තොත් මේ භාවනා කරනවා කියන්නේ මේකයි සතිය කියන්නේ මේකයි මෙන්න මෙහෙමයි මගේ කය මම පාවිච්චි කරන කියලා දැනගත්තට පස්සේ ඉතින් සතිපට්ඨාන සූත්‍රයේ බුදුන්සේ සීරීස් එකක් දීලා තියෙන ඉස්සරහට යද්දි පස්සට යද්දි පැත්ත බලද්දි ඉස්සරහ වහද්දි අත නමද්දි අත දිගාරිද්දි වැසිකිලි කැසිකිලි කරද්දි මොකක්වත් අයින් කරලා නැහැ හැම එකක්ම දීලා තියෙනවා සූත්‍රවල අතනෙන් කියන බුදුහන්සෝ විශාල ආරණ්‍යක නිමත ශ්‍රමණ ගොඩාක් ඇවිල්ලා දෙමින් ඉන්නවා වාදින්ට ඒ ඔක්කොම රහත්ල කියන්නේ පෙර භව පුරුද්දෙන් එක් එක් කොටක් අපිට පේනවා ඒක ඒ කාලෙදි එකට නිවිල භවනා නෑ මම කියන්නේ එකට කොංග්‍රිගේෂන් බුද්ධාංශයේ මහා සමය කීපයක් හදලා තියෙනවා මොකද දැන් අපි කරන්නේ දැන් 10 day retreat 15 day retreat කියන එක ටිකක් සංකර අදහසක් කියලා චෝදනා කරන කට්ටියක් ඉන්නවා ඇත්තක යෝජනා කරන්න පුළුවන් සම්ප්‍රදාය එහෙම තිබිලා නෑ තියෙන දැටි එක රෙකෝඩ් වෙලා නෑ මම කියන්නේ මම වගේ මිනිසෙකුට ඒකෙන් තියෙන මීන් ඇඩ්වාන්ටේජ් එක. ගෲප් මෙඩිටේෂන් එකේ ගෲප් එකට මම මම කොමිටඩ් මම ඒ වෙලාව යන්න ඕනේ. ඒක මගේ හිතේ ඇඳිලා එනවා. ඒක ඩියුටි කන්සර්න්. ඊට පස්සේ ගියාට පස්සේ කොහොම හරි මේ පැය ඉන්න හදනවා. ඉතින් ඒක නිසා කොහොම හරි ඩිසිප්ලින් වෙනවනේ. අනේ ඒක තමයි අපි ඒක හොඳ නැත්තම් ඒක කෙනෙකුට ඒක හීනමානයට බලපානම් සයිකොලොජිකල් බලපාන යාට වෙන ක්‍රම හරියන්ට ඉඳ තියෙනවා. ඒකට විරුද්ධ වෙන්නත් හොඳ නැහැ. සමහරවිට ආනාපාන සති සූත්‍රයෙන් නිදාන කතාවේ වස් කාලයේ ඒ සේරම සමිනාසල ඇකේට පොඩි පොඩි groups එක එකතු වෙලා මුළු වස් කාලෙම භාවනා කරනවා. ඒ කියන්නේ එක එක ස්වාමීන් වහන්සේ නමක් කරති 10 දෙනා 15 දෙනා 20 දෙනා 30 මං හිතන්නේ 20 තමයි වැඩිම ගන්න දාලා තියෙන්නේ. ඒත් මහා කච්චායන මහරතන් වහන්සේ මහා සාරිපුත්‍ර සාංශ වගේ කෙනෙක් එක 30ක් විතර දාලා භාවනා කරනවා. ඒකෙදී අර මේ ෂෙඩියුල් නෙවෙයි. ෂෙඩියුල් නෙවෙයි ඒ යා ගුරුකත්තන්දී සලකලා. ඒ කියන්නේ තමන්ට කැමති ගුරුවරයා සිලෙක්ට් කරගන්න, ගුරුවරට තමන්ට කැමති ගෝලයා සිලෙක්ට් කරන. මේ ගෲප් එක හරිය පුංචි ගෲප් එකක්. පර්සනල් ටච් එක තියෙන ගෲප් එකක්. එහෙම ඉන්නකොට තමයි දරුවචන්සි දැකලා තියෙන්නේ හොඳම මූඩ් එකට ඇවිල්ලා තියෙන්නේ කියන්නේ. හොඳම මොමන්ටම් එකට ඇවිල්ලා තියෙන දැකලා තියෙන්නේ. ඒකෙදි සතුට වෙනවා මේ අඳ පායලා තියෙනවා. හැන්දෑවේ ඔක්කොමලා එකතු වෙලා තම තමන්ගේ ගුරුවරුත් එක්ක භාවනා කරනවා බුදුන්සිත තියෙන මේ කඩන්න හොඳ නැහැ මෙහෙම යන්න දෙන්න කියලා. ඒක ඔක්කොම භාවනා ක්‍රමත් තිබුණා. ඒක මහා ගුරුතුමෝ සල්වණී ස්වාමීන් වහන්සේලා තුන්දෙනා ඒ තුන්දෙනා එකම ভাইබ්‍රේෂන් එක. කොහොමද කොහොමද කියන්න දන්නේ ඒක නම් කියන්න දන්නේ බත්තර බත්තර කවුන් දෙයියෝ දනි කියලා අපිට ඒවා කියන්න බෑ ඒක තියෙනවනම් අඩු ගන්න කියනවනම් ඒකත් ලොකු දෙයක්. කියන්න බෑනේ අපේ රෙසිට් එක සාභාගී මේ සාමාන්‍ය බලපොරොත්තු එක අවම දින කීයක් තියෙනවද මේ දවස් ටිකවත් නෑ මෙහෙම මේකක් ඇත්තේ නෑ. මේ නමුත් ඒ දැන් නිසන වගේ තැනකට ගිහිල්ල ඉවරලා තන පුරුදු වෙලා ගෙදර දොර ඉඳලා රැට නැකෑම නොකා ඉඳලා තනියම කාමරටලා ඉඳලා ඉඳ සබකෝල වෙනවනේ කෝල ගති ඒක නැති කරන්නම දවස් දෙක තුනක් යනවා. ඉතින් ඒ කාලය ඇතුළත නිින්ද හරියට යන්නේ නැහැ, ෂෙඩියුල් එක හරියට කරගන්න බෑ. ඒ ටික හැදෙන්නම කල් යනවා. ඉතින් ඒ නිසා දවස් දෙකකට විතර ආවට භාවනා කරගන්න වෙලාවක් එන්නේ අර ෂෙඩියුල් එකට හැදෙන්න විතරයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් ඒටි අපි මතක කරලා දෙනවා. නමුත් මේ ස්ටෑන්ඩඩ් එකක් නැහැ. ස්ටෑන්ඩඩ් නොකර ඉන්නවට වැඩිය කරන එක හොඳයි. අරුවක් හරි කමන්නේ. කේසස් කියන්නේ මුකුත් වරදක්. ඒ පරිසරයේ භාවනා කරන්නේ ඉන්නා හදිච්චිද කරා. මේ ඉඳලා රැහෙන වැඩි කල්නේ. ඒ පැවිදිලා වැඩි කල් ඉඳලා රැහෙන්නේ. දවස් 10ක ඉඳලා දිනන්නේ. ඒක හරිය මං කියන උඩ උඩ නෑ ඉවුවනම් ගණන් ගන්න දෙයක් නෑ. ඉවරයි ඉතින් මොකද්ද අපේ ආදිපුතු මිත්තනේ අපිට බය තිබුණ මනුස්සෝ ඉන්නා මේ මේ උද උද යම් යම් පස්සේ නැන්ද පයින්නවා මුගේ තුමුත් එකෙක් මට හම්බෙලා කිව්වා පිටරට නෝන් ලාභම වෙන්න පොඩි බයක් තියෙනවා කියලා පොඩි දිනක් කිව්වා මේ පොට කරගෙන යන්නේ කියලා ඉතින් අපි සිතුත්තරගෙන සල්ලි දෙන්න පොඩ්ඩක් නැති කොහොමද කියලා අපිට නිකන් හිතට වෙන්නේ මේ ඇඟට පයින් වේලෙන් බැරි නිසා මේ මේනොත් සංවේච පස්සේ නම් සමහර ඒ මංගි. දැන් උන්ගේ උන් අර උගාක් අපේ මම දැකලා තියෙන හැම අරණියකම ඉන්නවා ඒ උන්ගේ එකකින්ගේ හරිම නාස්තිම. මේ ඇඟට කෙලින්ම මූණ දවල පයින් මට්ටමේ කට්ටියක් ඉන්නේ. නෑ නෑ. මම මම ලොකු ආමතුරු කියලා දන්නවා. ලොකු ආමතුරු කියලා දන්නා ඒ ලොක්කා. ඒ මම ඌට ගහලා මේ. සිල් සිල් අරගෙන සිල් අරගෙනමයි ගහන්නේ. ඉතින් හොඳට තේරෙනවා. දේවදත්ත දේවදත්ත වෙන්නේ. මම ඌර්ගේ දේවදත්ත. දවල් දෙකක විතර මම ආරියලා ඩිස්කෂන් එක පටන් ගන්න යනකොට ඉදුරෙන් යන ඒ ඉදුරෙන් පෙනියද මුණ දාලා බැලුවා හාමුදුරුවෝ ඉතින් හාමුදුරුවෝ ශුක්කාර බක්තරන් යනකන් එළෙව ඊළඟ දවසේ දෙකට එනකොට දැක්ක අර රැළ පිටින්ම ඇවිල්ලා එක්කෝම නවන ගන්න ඇවිල්ලා අර අක්‍රම වගේ මේකේ දුරවනිනවා පන්සි කිසි වාගේ වාරේ අපිට ඩිස්කෂන් එක ගන්න දුන්නේ නැහැ. ඔව් ඔව් එහෙනම් ඒක කරන ගැතියක් තියෙනවා. ඇතුළම පැටට දරනවා වගේ ගන්නවා. නෑ වහලෙට. ඒක දැර පැන්නුවනේ ඉතින්. සංගන්ස ඒ කියන්නේ බුද්ධ ප්‍රකාශ කරන්නේ නේද? මම මම ඉතින් අපි කැලේම ඉන්න කට්ටිය උන් එක වෙන වෙන වෙනම ගිවිසුම් තියෙනවා අපි ගන්න. සංගන්ස ඇත්තටම පරිසරයේ ලොකු ගස්සෙක් කියන්නේ ලොකු සම්පූර්ණ දෙයක් තියෙන්නේ. ඒකට හියුමිඩිටි වැඩිකම නිසා වැඩිකල් ඉන්න කට්ටියට yaad දෙන්නේ නැහැ. හරියට මේ නිින්ද අඩු කරනවා, ආහාර රුචි අඩු කරනවා, හියුමිඩිටි හයි හියුමිඩිටි අවුවක් පේන්නම නැහැ ඒ නිසා සෑහෙන්න දාඩි දාන සක්මන් කරන ජීවිතයක් ගත කරොත් බැලන්ස් එක තියෙනවා. නැත්නම් හරි ආසයි ඉඳගෙන භාවනා කරන්න. උත් කරගෙන කරන ගියාම අන්තිමට රියුමැටික් පේන්ස් එන්න පටන් අර ගන්නවා. කොන්ස්ටිපේෂන් එනවා, නිින්ද යන්නේ නැතුව යනවා. නිසා මේ මේ පරිසරයේ සමස්තයක් වශයෙන් බැලුවොත් ඒ ඒකට ගැළපෙන ජීවිතයක් ගත කෙරුවොත් කල් ඉන්න පුළුවන්. නැතුව වැඩි කල් ඉන්න බෑ. ඒ ඒ සමානයිනේ දහම් මේ නිල්ලබ. නිල්ලබ dry හුලං හුලං තියෙනවා ගස් කොලන් නැහැ. මේකේ හරියට ගස් කොලන් දවසක් වැස්සොත් දවස් 3ක් 4ක් යනකම් දිගටම ඒ තෙත බරගතිය තියෙනවා. හැබැයි හොඳට සක්මන් කරලා හොඳට කායික වැඩ කරගෙන ඉන්නවනම් එහෙනම් ඇත්තටම හරි සනීපයි. නිසා සෑහෙන ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්න ඕනේ. අනුරාධපුරේ ඒව ඉති සාමාන්‍ය ස්වභාවයෙන් භාවනා මධ්‍යස්ථාන තිබිච්ච පැති. නෑ මේක මේක හියුමිඩිටි වැඩි, වර්ෂා වැඩි, රස්නියත් වැඩි. ඒ නිසා පිටරට ආයත හරි වෙහෙසයි. ඒකට ගියාම මේ dry cool climate එකනේ ඒගොල්ලන්ට පුරුදු වෙලා තියෙන්නේ. අරකේම නේ wet hot climate එකක් තියෙන්නේ. ඉතින් මේ ඇඳුම් මේ විදිහට ඇඳගෙන ඉන්න බෑ. නිතරම ඩාලි දාන්න ඉන්න ඕනේ. ඒ නිසා දීර්ඝ කාලීන ඉන්නකොට ඊට වඩා වෙනස් පරිසරයක්. ඒ ටිකක් ඉන්නකොට ආසාවෙන් යන්නේ ඒක නිසා දවස් 10 15 දවස් 15 ඉන්නකොටත් තේරෙනවා ටිකක්. දවස් 10 හොඳයි. දවස් 10 ඉන්නකොට ඊගඟ උදේනවා කියලා තමයි අපි යන්නේ. ඒකයි අපි දවස් 10න් එලවන්නේ. අපි මේ වෙනකන් මේ ගන්න බැරි දැනට සුද්ධ දෙන්නක හැමෝටම අවුරුද්දේ ඔක්කොම chances දෙන්න බෑනේ. දැයි අපි පැයකොත් විනාඩි 20ක් අරගෙන තියෙනවා. ඉතින් සීල දිනාටම තෙරුවන් සරණයි අපි හතරට එකතු වෙනවා